විශේෂයෙන්ම ධර්ම දේශනා මාර්ගය. ඒ නිසා තමා තුල ඉඳ තියෙන නැත්නම් මුල් බැහැගෙන තියෙන මේ මිත්‍යාර්ථ ඒ ඒ වෙලාවේ පෙරපසු නොවි අවබෝධ කළොත් ඒවා Taman තුල තබා ගැනීමෙන් ඇති වෙන ධරතිය පරිලාහය ඝර්ෂණය වෙහෙස නැති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දන්නේ නැතුව මේක සාක්කුවේ දාගෙන හිටියොත් ගොනු කරගෙන හිටියොත් මොන වැඩේ කරන්න කියත් මොකද්දෝ දරතියක් පරිලාහයක් දැවිලි තැවිලි කියලා මේවට කියනවා. වගේක් හට ගන්න. ඒ නිසා අපි අතින් වැරදි දෘෂ්ටි වලට වැටෙනවා. සංකල්ප අපි හිතාගෙන ඉන්න සංකල්ප බොහෝ විට නොමග යවනවා. ඒ නිසා අපි වචනය ක්‍රියාව සහ ජීවන රටාව බොරු හිස් වැඩ වලට යොදවනවා. ඒ නිසා අපේ ශක්තිය, වීරිය, තපස නිකම්ම හිස්සලා බොඳ වෙලා යනවා අපිට කිසි දෙයක් කරගන්න දිගට කරගෙන යන්න කොන්දපණ නැති වෙනවා. අඩු ගානේ කෙලින් ඉඳගෙන ඉන්න බැරි වෙනවා. ඒ තරම්ම වීරිය දුර්වල කරනවා. එතකොට අපිට මේ වීරියෙන් කල යුතු මෙනෙහි කිරීම හරහා ලැබෙන සතිය එක දිගට පවත්වන්න බැරි වෙනවා. සතිය පවත්වන්න පුළුවන් එක දිගට පවත්වන්න බෑ. ඉතින් අපි හරියට චෝදනා කරනවා අරක නිසා මේක නිසා සතිය කැඩුනා. ඉරියව් මාර්ග නිසා සතිය කැඩුනා. අවුව පායපු නිසා සතිය කැඩුනා. වැස්ස වැහපු නිසා සතිය කැඩුනා. කැහැපු නිසා සතිය කියන්නේ নানা ආකාර චෝදනා. මේ සතිය කියන්නේ එහෙම කඩන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දිගටම තියෙන එකක්. නමුත් ඒක දරන්න වීරියක් නැහැ. ඒ නිසා අපිට සතිය කැඩනවා කියලා හිතන හැම වෙලාවෙම සමාධිය කැඩනවා කියලා හිතනවා. එහෙම කැඩෙන්නේ නැහැ. එහෙම සම කැඩන සමාධියක් මේකේ නැහැ. අවස්ථානුකූලව ඉහළ පහළ වුණාට ඒකේ පවතින සමාධියක් තියෙනවා. අන්න මේ ටික අර මේ වගේ තියෙන කහට ටික, කච්චල් ටික එහෙම නැත්නම් ඒකේ තියෙන මඩ කහට අයින් කරුවට පස්සේ මේක තඹ රත්තරණක් වගේ දිලිසෙනවා. දැනට තියෙන හැම එකක් පිළිබඳව අපි කටකතන්දර හදනවා, චෝදනා කරනවා, මයි ළඟ තියෙන කොහොඳ නැති කියලා කියනවා. තමයි කියන්නේ. අන්නේ කට්ටච්චෝලි කතාවට තමයි පුත්තජන කියන්නේ. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ හරි පිරිසුදු එක මතු කරපුවාම අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙකුට මේ මයිලක දුර්වලයි දුප්පත් කියා ගන්න දෙයක් නැහැ. දුප්පත් දුර්වල වෙන්නෙම මේ කට්ටච්චෝලි කතාවෙන්. තමන්ගේ තියෙන අඩුපාඩු දැකීමෙන්. අනුන්ගේ අඩුපාඩු දැකීමෙන්. ඒකට හේතුව මිච්ඡත්ත. මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙද්දි මෙච්චර ලස්සන manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙන අංග විකල භාවයට යන්නේ නැතුව මෙච්චර ලස්සන ඡන සම්පත්තියක් ලැබිලා තියෙද්දි මෙච්චර ලස්සන බණ හෙද්දි මෙච්චර හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු තියෙද්දි ඕන්නම් පැවිදි වෙන්නත් තියෙද්දි අනිත් ඔක්කොමලා වගේ විඳවනවනේ අපි මොකද්දෝ මොකක් හරි අඩුවක් තියෙනවා හිත ගුණක් වටනවා වගේ අන්නේ මිච්ඡත්ත ටික අයින් කරලා හොඳ ටික බලමු අන්නේ හොඳ ටික බලන්න පුරුදු කරලා නැහැ. බලලම තියෙන ඇදකුද අඩුපාඩු. ඉතින් ඒක අයින් කරලා අනේ ඊටු ටික ඇදකුද නැතුව නෙවෙයි. හොඳ පැත්ත බලන්න පුරුදු කරනකොට ඒ කෙනාට සම්මා ඥානයක් පහළ වෙනවා. ඉතින් මේ හම්බු වෙච්ච එක මොනත් හොඳයි කියන දන්නේ නැතුව වැරදයි කිව්වොත් මේ මිච්ඡා ඥාන ෂට ප්‍රඥා බාටපත් වෙනවා. අරයට වැඩිය මං ඉස්සලා වෙන්න හදනවා. බලනකොට එයත් ඉන්නේ ওই අපි ඉන්න තැන නෙවෙයි. අපි ඔක්කොම ඉන්නේ එකම තැන. කිසිම එකකේ ඉහළ පහළකමක් නැහැ. නමුත් අපි කොහෙන්ද මේ තාරාතිරම් හදාගෙන කොහෙන්ද මේ කට්ටිවාද හදාගෙන කොහෙන්ද මේ නිකාය ભેද හදාගෙන කොහෙන්ද මේ වර්ග ભેද හදාගෙන විඳවන්නේ. ඉතින් අන්න ඒකට කොච්චර භාවනා කරත් අපි ළඟ ෂට ප්‍රඥාව තියෙනවා. අරයට රෙඩි මම භාවනාවෙන් හරි උසස් කියලා. අරයට රෙඩි මම ධානයෙන් උසස් කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් ඒකට සම්‍යක් ඥාන කියන්න බෑ. සම්‍යක් ඥාන වල එහෙම තාරා තිරන්නේ අර ටීඩි මම උසස් කතාව නැහැ. මයිලඟ විතරයි සත්‍ය තියෙන්නේ අනික් සියල්ල බොරු කතාවක් නැහැ. ඉතින් මේ தত্ত্ব යටතේදී මේ නමය හරහා ලබන විමුක්තිය බොරු විමුක්තියක් ඇත්ත විමුක්තිය කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒක හරීම භයානක තැනක්. හරීම කතා කරුවොත් දෙබරට ගල් ගැවුවා වගේ. ඒක කතා කරන්නේ නැතුව අතහැරුව මාතෘකාවක්. කොච්චරද කියනවනම් මුළු මේ වාද විවාද නිසා ඉන්දියාවෙන් බුදුන්ගේ පන්දේශයෙන් බුද්ධ ආගම නැති වුණා. දැන්වත් අමාරුයි. දැන්වත් ඒකේ ආයෙ ගිහිල්ලා පිහිටවන්න අමාරුයි. ඒ තරමටම මේ මිත්‍යා විමුක්තියක් ඉස්සරහින් තියලා ඒක දෙවියෙක් කියලා බ්‍රහ්ම කියලා බ්‍රහ්ම පදාර්ථය කියලා මේ නිවනයි බ්‍රහ්ම පදාර්ථයයි දෙක සමාන කරනකොට නිවන අනාත්ම පැත්තට වැටෙනවා. බ්‍රහ්ම පදාර්ථය ආත්ම පැත්තට වැටෙනවා. ඉතින් ඒ එතෙන්ට යනකම් ඒ කියන්නේ නිවන දක්වා අපි ගියොත් අරියත් මාර්ගඵලයට ලබනකම් සෝවාන් සකදාගාමි ආදී ක්‍රමයට යනකොට එහෙම නැත්නම් සත්ත්ව විසුද්ධි ක්‍රමයට යනකොට විශේෂයෙන්ම කය පිළිබඳව ඉරියව්ව පිළිබඳව ආස්වාසය පිළිබඳව වම දකුණ පිළිබඳව භාවනා කරන යනකොට එයාට අවස්ථාව ලැබෙනවා මේ ලැබෙන භාවනාවෙන් ලැබෙන මේ ප්‍රතිඵල මේක මේ කාරකයේ මම මේ කරන නිසා මට ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි. ඒකේ කාරක අත්භාවයක් නැහැ. මේක කවුරු කෙරුවත් මෙච්චරම තමයි. ඒ නිසා මම කෙරුමා මමයි මේ භාවනා කෙරුවේ කියාගෙන කියන්න දෙයක් නැහැ. කොයි වෙලාවක ඒක වැටිලා ආය නැගිටලා ආය කෙරුවොත් කාරකයක් මෙතන නැහැ. ඒක පෙළ ගැහුනොත් පෙළ ගැහිච්ච දිගේ විදුලිය ගමන් කරනවා. පෙළ ගැහුවේ නැත්නම් විදුලිය ගමන් කරන්නේ නැහැ. අනිත් වගේ කාරකත්වයේ අත්භාවයක් කියලා හිතාගෙන මම දැන් හෙට ගෙදර යන ගෙදර කට්ටිය භාවනා කරන්නේ මම භාවනා කරන්නේ නිසා මං උසස් ගෙදර කට්ටිය පහක් කියලා අපි මිනිස්සු කර පැමිණෙන මොකද මම කෙරුමෙක් ඉඳා මම අයියා මම අක්කා මම මුදුනා මම පැහියා මම නඩේ ගුරා මොකද අනිත් කට්ටිය භාවනා කරන්නේ නමුත් manussකමෙන් දෙන්නම එකයිනේ මේ භාවනා කරපු නිසා මම කෙරුම නිසා ප්‍රතිඵල නෙවෙයි කවුරු කෙරුවත් ওই ප්‍රතිඵල එනවා. අපිට වැඩිය මේ භාවනා නොකරපු එකනා හේතු ඔයිට වැඩි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ නිසා කාරකත්ත භාව කියලා අපි සාමාන්‍ය කෙනෙක් කෙරුම කියනම තමයි ගමේ පාවිච්චි කරන්නේ. එහෙම කෙනෙක් මේකේ නෑ. අවස්ථාව හැටියට එක එකනා කෙරුම වුණාට එක්කදී ඇතෙන්දි කෙරුම වුණාට අනික් පැත්තේ කෙරුම නැහැ. ඒ නිසා කාරකත්ත භාවය පිළිබඳ අපේ තිබුණා නම් මෝඩ අදහසක් භාවනා කරනකොට පේනවා. කාරකත්ත භාවය නම් ලැබිච්ච එක හැමදාම තියෙන්න eBay. එහෙම නෑ. ලැබෙනවා කැඩෙනවා. ආය හදනවා. හදන රට හරියන වෙලාවක හරියට හරියන්නේ නෑ. මම වුණත් <clears throat> පොට්ට chance එකෙන් තමයි යන්නේ. නිසා කාරකත්ව භාවයක් පිළිබඳ අපිට ආඩම්බර වෙන්න වෙලාවක් නැහැ. ඒක වේදකත්ව භාවයක් තියෙනවා. මම මේ ඔක්කොම කරන්නේ සැප විඳින්න කියලා. අන්තිමට මොකද්ද වෙන්නේ භාවනාවෙන් දුක බාර ගන්න එක විතරයි. දුක් ආර්ය සත්‍ය බාර ගන්න එක විතරයි. සැප විඳින්නම් කියලා පටන් ගත්තට ඒක තමයි බුදුහාමුදුරුවෝ සැප කියලා පෙන්නලා තියෙන්නේ. පැමිණි දුක් පෙන්යයි. ඒකට අමුඩ ගහගෙන ගියාට මට මේ මෙච්චර සැපක් හම්බ වෙන්නම් මේ කුටි සාකට පුරවන්න ඉන්න සැපක් හම්බ වෙයි. තාච්චියකට පුරවන්න සැපක් හම්බ කියලා ලැබෙන සැපක් නෑ. මේ තියෙන දුක දුක. ඕක මේ උඹට කියලා මට කියලා ගෑනු පිළිමි කියලා බය සමහලු කියලා නෑ. ඕක සදාකාලික දුකක් ඕනම යන්ත්‍රයක් වැඩ කරනකොට ඒ යන්ත්‍රේ ඝර්ෂණයක් හටගන්නවා. ඒ යන්ත්‍රේ කැපෙනවා. ඒ තැනට සද්දයක් එනවා. යම් වැඩ කරන යන්ත්‍රයක එහෙම කැපෙන්නේ නැති යන්ත්‍ර නෑ ලෝකේ. ඒ නිසා ජීවත් වෙන තාක්කල් දුකක් තියෙනවා. ඕක මේ කියා පාන්න එපා. සැප දෙඤ්ඤම් කියන්නත් එපා. ওই තියෙන දුක බාර ගන්නකොට වේදගත් භාවය කියලා අපි ළඟ තියෙනවා. මේ ඔක්කොම අපි කරන්නේ අනුකයට වැඩිය සැප විඳින්න කියලා. එහෙම නැත්නම් අපිට වැඩිය ඇමරිකාව සැප විඳිනවා. අපිට වැඩිය ජපානයේ සැප විඳිනවා කියලා අයියෝ නරා දුක. එහෙම වේදගත් භාවයක් එතන ඇත්තෙත් නැහැ. ඒකේ විධායකත් භාවයක් තියෙනවා. මම මගේ ගෙදර පිරිසිදු තියන්නේ. මම මගේ දරුවෝ හිටු තැන හිටු කියන්න හදනවා. මම මෙහෙමයි කරන්න කිව්වට භාවනා කරලා කොන්ද ගෙලින් තියන්න පුළුවන්ද බලන්නකෝ. මේ දරුවෝ කෙලින් හදන්න හදන අම්මලාට තාත්තලාට බෑ. දරුවෝ හරහට යනකොට කක්කොට්ට කියනවලු කෙලින් ඵලයා යක්ෂණියෝ මේ මොනවද මේ කරන්නේ උඹලට කෙලින් යන්න බැරි කියලා. මහා දෙන්නත් යන්නේ හරහට තමයි. උඹට කියනවා කක්කොටු බණ කියලා. වැද්දෝ කියනවලු දරුවන්ට ශිෂ්ඨාචාර වෙයල්ලා මහත්ෙක් වෙයල්ලා කියලා. මොන මහත්ෙක් කියලාද මහේ කාලා තාම වැද්දෝ. ඒ වගේ අපි විධානය කරාට අනුන්ට අනුන් හදන්න අපි හෙළුවෙන් ඉන්නේ. අපි ළඟත් අව හැදිලා නැහැ. ඕක තේරුම් ගත්තට පස්සේ අපි කාට විධානය කරන්නද? කිසි කෙනෙකුට එහෙම විධායක අපි තියෙන අපි කියනවා රටේ ඉන්න විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක් කියලා කොච්චර බැනුම් අහනවද? එහෙම විධායක ශක්තියක් මේ සංසාරේ ගන්න බෑ. ඒ නිසා අපි හිතාන ඉන්නවා මම භාවනා කරලා මම මුළු ලංකාවම භාවනා කරනවා මුළු ලංකාවම නිවන් දක්කනවා කියලා. අනේ එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට හතර දිශාවට බණ කරලා බණ කියලා නිවන් දක්කන්න තිබුණානේ. බෑ. එහෙම අපිට මේ තව කෙනෙක් පිළිබඳ විධාන ශක්තියක් නැහැ. අපිට තියෙන පෞද්ගලිකත්වය ඒ තිබුණාට අපිට තව කෙනෙකුට ඇඟිලි දෙක කරන අපිට තන අම්මා තාත්තා නිසා අපිට විධානය කරන්න පුළුවන්. පන්ති වාර ගුරුවරයා නිසා විධානය කරන්න පුළුවන්. පොලිසිය නිසා විධානය කරන්න පුළුවන්. අග්‍රාණ්ඩුකාරතුමා නිසා විධානය කරන්න පුළුවන්. ඒ ඒ හැම රස්සාවක්ම අධික මානසික ආතතිය තහිත රස්සාවක්. ගුරුවරු තමයි අද ඉන්න විශාල මානසික ආතතියක ඉන්න මිනිස්සු. පොලිසිය මොයේ මේ නඩුකාරයෝ තද්ද බලාති කියන මොකද බැරි බැරි විධායක ශක්තියක් අරගෙන ඒගොල්ලන්ට පටවලා තියෙනවා නීතියෙන් මේ සිවිල් නීතියෙන් කරන්න ගියහම පේනවා අපි අනුන් ඉදිරිපිට මේ තරම් හෙළුවෙන් ඉඳන අපිට මොන විධායක අත්භාවයක්ද කියලා. ඒ වගේ නේවාසික අත්භාවයක් හිතනවා මේ කයම අයිකිහිමියා මම එනිසා මේක මට ඕන විදිහට කරන්න පුළුවන් කියලා. පිස්සුද මේ මැස්මර හැදලා තියෙන මිනිස්සේ දැක්කොත් පිළිකාවක් හැදලා තියෙන මිනිස්සු දැක්කොත්, හීනෙන් බය වෙච්ච මිනිස්සු දැක්කොත්, පිස්සු වෙච්ච මිනිස්සු දැක්කොත් ඒ මිනිසා කරන දේ විලිලැජ්ජයි. ක්ලාන්ත වෙච්ච වෙලාවක කරන දේ. පුළුම් පුළුවන් වෙලාවකදී අපි හිතනවා පුළුවන් කාට බැරි දෙයක්වත් නැහැ, බැරි කාට පුළුවන් දෙයක්වත් නැහැ කියලා. නමුත් මේ ගේ මගේ කියාගන්න එකේ මට කිසිම නිවාසිකත්වයක් නැහැ. ඉතින් මේ දේවල් තියෙනවා නම් භාවනා ඉදිරියට යන්නේ නැහැ. භාවනා ඉදිරියට යන්න නම් ඔය එක එක විධායක ශක්තියක් මට තියෙනවා මම නේවාසිකයෙක් මම මේකේ මේ තැප හොයන්නයි මේ කරන්නේ මමයි කෙරුමා අනික් කට්ටිය කෙරුම නෙවෙයි අදිෂ්ඨායක මට අදිෂ්ඨාන කරන්න පුළුවන් කියලා යමෙක් හිතාන ඉන්නවනම් ඒකේ එnde end end භාවනාදී ඊ අඩු වේගන අඩු වේගන යනවා ඒකට පේනවා අහිංසකමක් එනවා පුංචි දරුවෙක් වගේ බාර ගන්නව මට බැරි කම ඒක කිසිසේත් ප්‍රහීනමානයක් නෙවෙයි ඒක කිසිසේත්ම ඔලොමලකමකුත් නෙවෙයි. මේ බාර ගන්න බුදුහාමුදුර ඉස්සරහ පිටමන් කවුද? කියලා අන්නේ தত্ত্ব යටතේදී ඒ කෙනාට අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට සතුටක් එනවා. නැත්ති නෑ. නමුත් මේ සතුට මේ ආත්ම භාවය ගැන කතා කරන කට්ටිය සඳහන් කරන එක පරමානන්ද. ඒ පරමානන්ද කියන්නේ බ්‍රහ්මයා කියලයි. භාවනාවේදී ඒක ඒකලාස වෙනකොට හිතට දැනෙන යම් ප්‍රීතියක් තියෙනවනම් ඒක බ්‍රහ්මයාගේ ගුණයක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අර මේක මමත් නෙවෙයි මේ භාවනා කරන මේක එනවයි කියලා තීරුම් ගත්ත එකනට ටිකක් යනකොට තේින ඒක බ්‍රහ්ම කියලා බාරගත්තත් නැතත් භාවනා කරනකොට ලී කැට දෙකක් එකට අතුල්ලනකොට රත් වෙනවා. ඒකට ආත්මයක් ඕනේ නැනේ. ආත්මය තිබ්බත් රත් වෙන නැතත් ඒ වගේ භාවනා කරනකොට පැමිණෙන ප්‍රීති සුඛ ආත්මයක් කරගෙන ජීවත් වුණොත් අපි සද්ධාාවක් ඇති වෙන්නේ අනේ බ්‍රහ්මයා මං ගැන අනුකම්පා කරලා මට මේ ආත්මයක් දී ආත්මයෙන් මට ප්‍රීති සුඛ දීලා තියෙනවායි කියලා. නමුත් සරුවචනාංශය සඳහන් කරනවා ඔක කරලා බලන්න අරමුණත් එක්ක මෙනෙහි කරන හිත එකට එක මූණ දැම්මොත් අනිවාර්යෙන් ප්‍රීති සුඛ පහළ වෙනවා. එතන කර දෙන ආත්මයක් නැහැ ධර්මතා. මෙයාගේ සච්චිත් ආනන්ද කියලා ආනන්දයක් ගැන කතා කරනවා. ප්‍රීති සුඛ පහළ වෙනවයි කියනවා. බ්‍රහ්මති ඒක බ්‍රහ්ම කියලා කියනවා. මේකදී පැහැදිලිව පෙන්නවා මේක එහෙම අනාත්මකව යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බුදුචානන්සේ කරන ක්‍රමයට මේ ටික කෙරුවොත් ඒක ලැබෙනවා මේ ටික කෙරුවොත් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක් මිස ඒක කර දෙන ආත්මයක් නැහැ. ඒ වගේම ඒ මේ බ්‍රහ්මයාගේ தত্ত্ব පින්නන්නේ එයාට හොඳ නරක දෙක නැහැ. හරි වැරදි නැහැ. ඒකෝ දෙකට බෙදිලා නැහැ. ඉතින් අපේ හිතත් යම් වෙලාවක සියලු අරමුණු වලින් වෙන් වෙලා කියන්නේ තියෙන තාක් අරමුණු වලින් අයින් වෙලා හිස්තනෙහි සතිය පවත්නකොට පේනවා දැන් මේ සතිය හොඳ නරක දෙකෙන් ඉක්මවලා තියෙන්නේ. හරි වැරදි ඉක්මවලා තියෙන්නේ. සීමා මරියාදාවල් ඉක්මවලා තියෙන්නේ. ඒකට නෑ. ඒක අසීමිත ආකාශේ අපිට විවේකයක් ලැබිලා තියෙනවා. ඒකේ ඔක්කොම සමස්තේ තියෙන්නේ. ඒක මේ ළඟ දුර මම මාස මම නොවේ කියන සීමා මාර්ගයක්වත් නැහැ. ඒකට ඒකෝ කියන தത്വෙට සමස්තෙට හිත යනවා. එයාට භාවනා කරන කෙනෙකුට ආයෙලිය ගලවලා හිත ආයෙකට දැම්මොත් පේනවා මෙතන ආත්ම ස්වභාවයක් නැහැ. හේතුඵල ධර්මයක් තියෙන කියලා. ඒක නිසා ਸਰවඥාන්සේ පෙන්නපු ක්‍රමය හැම වෙලාවෙම ප්‍රතිපදාවක තියෙන්නේ. හේතුඵල ධර්මික තියෙන්නේ. ඒක මේ කර දෙන අපිට නොපෙනෙන ਸਰවලධාරී ආත්මිකෙන් කරනවා නෙවෙයි කියන එක තේරුම් ගන්න බැරි මොකද අපි අර වගේ හිත සීමා මරියාදාවල් නැතුව තැනකට ගියාට පස්සේ ඒක මගේ කිව්වොත් ආත්මයක් මවන්න වෙනවා අපට. එක්ක මම කියන ආත්මය ඒකට කියනවා ජීවාත්මය කියලා. ඒක හදන પરමාත්මයක් තියෙනවා කියලා. කාට හරි පුළුවන් නම් මේ භාවනාවෙන් ආවේ ප්‍රතිඵලයක් මේ මට ලැබිච්ච එකක් නෙමෙයි ඒ කාටත් ඕක වෙනවා. ඒ නිසා පොතක ලියන්න පුළුවන් මෙන්න මේ මේ වෙලාවට ඒක වෙනවා. මේ මේ හේතු කාරණා තියෙනකොට වෙනවා නැත්ත වෙන්නේ නැහැ. හැබැයි මේ ලබන මමෙක් මමය මාගේ මගේ ආත්මය කියන දෙයක් ඒකේ නැහැ. ප්‍රතිඵලයක් තියෙනවා ලබන නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි ධර්මතාවයක්. අන්නේ ධර්මතාවයක් වශයෙන් බැලීමට අපි කියනවා පටිච්ච සමුප්පාදයක් විදිහට බලනවායි කිය. නෑ නෑ ඒක මේ දෙයිය දුන්න මං කනවා කිව්වොත් ආත්මයක් විසින් හදලා තියෙනවා ජීවාත්ම පරමාත්ම කියලා දෙක. මයිලක තියෙන ජීවාත්මයක් පරමාත්මේ අනුකම්පාවෙන් මට මේ ඒකෝ භාවය ලැබිලා තියෙනවා. මට පරමාර්ථයත් එක්ක ඒක එකතු වෙන්න පුළුවන්. එකතු වෙනකොට මා ළඟ අසීමිත හිතේ තියෙන සීමාවල් නැතුව යන්න පුළුවන් තත්ත්වයක් එනවායි කියලා කියනවා. ඉතින් මේක ලැබපු කෙනෙක්ගේ මනසත් හිතන්නේ යම් වෙලාවක Tamande කිසිම තැනක හැප්පෙන්නේ නැතුව භාවනා කර අරමුණක් නැතුව හොඳ සමාධියක ඉන්න වෙලාවක මෙයාට පුළුවන් ඕනේ නම් ඒක බ්‍රහ්ම ආත්මය කියලා හිතන්න. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. මම බුරුමේ ඉන්නකොට වහරු තුනක් විතර ඉන්නකොට හැබැයි ඒ CD එක මයි ළඟ තියෙන්න ඕනේ දැනට නෑ. ඒකේ කරලා තිබුණා ඇමරිකාවට ආපු හොඳ දක්ෂ විවිධ ආගම් වල ආපු ළමයි හතර දෙනෙක් අරගෙන තියෙනවා පස් දෙනෙක් කණ්ඩායම් පහක්. ඒගොල්ලන් කියලා තියෙන පරිශන සඳහා කරන්නේ. ඔය බුද්ධ ආගමේ, ඔය Hindu ආගමේ, ඔය ශීක් ආගමේ, ඔය මුස්ලිම් ආගමේ, මෙහා කතෝලික ආගමේ. මේ ඔක්කොටම උපදෙස් දීලා තියෙනවා. මෙන්න මෙහෙම කරන්න කරනකොට ලැබෙන අත්දැකීම් ටික කියන්න කියලා. ඉතින් භාවනා කරන්න ගිහිල්ලා මේගොල්ල බොහෝම පාවෙන தත්වයකටපත් වෙලා හිත බොහෝම ආලෝකමත් தත්වයකටපත් වෙච්චාම Hindu ආගමෙන් ඇවිල්ලා ඒක සාර්ථක වෙච්ච එකනා කියනවලු මේක අපේ පොතේ තියෙනවා. අපේ පොතේ මේ ಗುಣ ටික ඔක්කොම තියෙනවා මේක බ්‍රහ්ම කියලා තමයි කියන්නේ. මේ තමයි බ්‍රහ්ම. හැබැයි අපේ පොතේ මේ ආත්මෙදි බ්‍රහ්මට එකතු වෙන්න බෑ. ඒකට අනිවාර්යෙන් මරණයෙන් පස්සේ තමයි එකතු වෙන්නේ. ඒ නිසා මට හරි සතුටුයි පරිේශන මට්ටමකින් හෝ මට බ්‍රහ්ම ගතිය සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච ගතිය දැක්කයි කියලා යා භාවනාවේ කෙලවර බ්‍රහ්මත්වයට මම සුදුසෙක් වුණා මම දැක ගන්න හම්බුණා කියලා ඒක ස්තුති බ්‍රහ්මට දෙනවා. එතකොට මුස්ලිම් කෙනෙකුට දුන්නොත් ආ මේක තමයි නබිනායකතුමා ගල්ගුහාවේ ඉන්නකොට මදීනාවේ මැතිනියත් එක්ක භාවනා කරනකොට දැක්කේ මේක තමයි. ඒක විශාල ගිනි කන්දක් වගේ දැක්කේ. ඒක දිහා බලාගෙනකොට සම්පූර්ණ දෙවියන්වන්සෙත් එක්ක එකතු වුණා. ඉතින් අපේ පොතෙත් ඕක තියෙනවා. ඒක පේලා තියෙන්නේ මේ දෙවියන් සම්බන්ධ වීමක් විදියට. ඒක නිසා බොහෝම ස්තුතියි මරණින් මෙත්තේ ලැබයි තමයි මේක ලබන්න පුළුවන් මේක ලබලා දෙන්න පසු වෙලා සකස් කරාට. ඒතර කතෝලික එක්කනා කියනොත් මේක තමයි ਸਰබලධාරී දෙවියන් වහන්සේ මේ ශක්තිය හැමතැනම තියෙනවා ਸਰවව්‍යාපී පිරිසුදු ශක්තිය මේක තමයි අපිට උගන්වන දෙයියෝ. ඒ ශීකාගමේ කට්ටියටත් ඒක දිව්‍ය දිව්‍ය නිර්මාණය කරන. බෞද්ධ එක්කනා ඒගොල්ලෝ ඔක්කොම කියනවා මේක තමයි බෞද්ධ එක්කනා කියලා තියෙනවා. මෙතනදී පරිස්සම් වෙන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක මම කියා ගන්න එපා. මේක මගේ කියා ගන්න එපා. මේක මගේ ආත්මේ කරගන්න එපා. ඕක විදර්ශනා උපක්ලේශයක් වෙයි. ඔතනින් නතර වුණොත් ආයෙ ගමනක් නැහැ. ඒක නිසා මේක අව탁සිරු කරන්න. ඩිස්ක්ලේම් කරන්න. ඩිස්වව් කරන්න. ඉතින් ඒ ඩෑන් බ්‍රවුන් කියන කෙනෙක් කරලා තිබුණේ මම ඊට පස්සේ හෙව්වා net එකෙත් හෙව්ව හොයන්න බැරි වුණා. යා කියනවා වැරදි අදහසෙන් පටන් ගත්තොත් මේක විමුක්තියක් කියලා ඒ ඒ ආගමික නායකයන්ට ස්තුති කරාට බෞද්ධයාට උගන්ලා තිනවා මෙවුවා කණ්ඩ එපා. මේ භාවනා කරනකොට මේවා ලැබෙනවා. මම මගේ කියා ගන්න එපා. මේ හැම එකනාම මේක භාවනා කෙලවර කියලා අල්ලනවා. නමුත් ඔය පටන් ගන්නකොට මෙන්න දෙයක් ඕක ඔකට ගැලුනොත් ඔයින් එහාට යන්න බෑ. ඔය උපක්ලේශ වලට වැටලා තියෙන්නේ. ඕබාස ඥාන පීටි පස්සද්දි උපේක්ඛා පග්ගහ ආදි වශයෙන් මේ ಗುಣ ටිකක් ලැබෙනවා මගදී මේක දෙයයන් ආන්සේ මේක නිවන කිව්වොත් මගදීම ගමන බාධා කරගන්න. ඒකට මම පුංචි කතාවක් කියන ඕගොල්ලෝ දන්නවා හැබැයි ඒක. ගමේ මිනිසෙක් තමන්ගේ කෙටි පුරවත් අරගෙන කැලේට ගියලු දරකපන්. දවස පුරා මේ මිනිසයා දිරච්ච ගස් කපලා කුට්ටි කරලා ගෙනල්ලා විකුණනවා. ගංගක් අයිනේ කප කපා ඉන්නකොට යම් ප්‍රමාණයක් දර කපාන ඉන්නකොට අතර දාඩිය වැටලා දීපුවම ගහකට පොරව ගැලවිලා ගිල ගඟට වැටෙනවා. ගැඹුරු වලක. මේ මං හිතාගත්තොත් දැන් ආයෙ දර කැපිල්ලත් ඉවරයි. පොරව ගන්න හම්බෙන්නෙත් නෑ. වතුරටත් බයයි. අඬනවලු අඬනවලු අඬනවලු අහන්න කවුරක්වත් නැතුළු කැළේ. කැලේ ඉන රුක්ෂ දේවතාවෙක් ඇවිල්ලා මනුස්ස ස්වරූපෙන් ගමියේ මගිකෙක්ගේ ගමිකෙක්ගේ ස්වරූපේ මොකද ලොක්කෝ අඬන්නේ කියලා. අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. මෙච්චරයි මේ පවුල රකින්න තිබුණේ මට පොරෝ මෙච්චරයි. දවසට ඇති වෙන දර කපා ගන්නත් බැරි වුණා. පොරෝ වැටුණා ළඟට. මට වතුරට බයන්නේ. ආ ඒක ප්‍රශ්නයක් නැහැ. මං වතුරට බය නැහැ. මං ඔයාට පොරවක් ගෙනත් දෙන්නම් කියලා වතුරට බයලා රත්තරන් පොරවක් ගෙනත් දුන්නා. ඒ වන්සගලු අඩ පිස්සු අත්තරම් පොරවලුන් දරපලන්න පුළුවන් මේ මගේ පොරෝ පරණ පොරවක්. මලකට කාච් එකක්. මේක වැඩ නැහැ කියලා මේ දිගට මැඬුවලු. අර මනුස්සය කියනවා ආ එහෙනම් මට වැරදිලා වෙන්නේ නැති කියලා බෑ රිදී පොරවක් ගෙනත් දුන්නා. ඊට පස්සේ කිව්වලු මනුස්සය ඕවකින් බෑ පන්නරේ තියන්න බෑනේ රිදී වල කපන්න බෑ. දරපලන්න බෑ. මිනිහා දිගට මැඬුවලු. ඊට පස්සේ යකඩ පොරව ගෙනත් දුන්නා. අම්මෝ මේක තමයි මගේ පොරව. අනේ ඔබතුමාට බොහෝම පිං. ඊට පස්සේ කිව්වලු මම මේ ගහින රුක්ෂ දේවතාවා. මම ඔයාලට තෑග්ගක් ඔය හරි අවංක මිනිස්සෙක් ඔයා. රත්තරන් දුන්නත් ගත්තේ නැහැ. ඒ නිසා මම පොරෝ තුනම දෙනවා. දැන් මේ මිනිසයා ගමට ගියාම ගමේ ලොකු පොහොස්තා වුණා. ඒ ගමේ හිටපු කට්ට වෙට්ට පිත්තලයක කිතිවලු මාත් ඒ ගහමුලටම ගිහිල්ලා ওই විදිහටම ඇඬුවොත් දෙයයන්ාංශි බයින් නැතයි. දෙයයන්ාංශි මට සලකයි කියලා පොරොවක් ණයට ඉල්ලගත්තා. මියාදර කපන මිනිහෙක් නෙවෙයි. ටික ටිකක් කපපුවා ඉඳලා ළඟට වීසි කෙරුවලු පොරෝ. හොඳට මැද ඊට පස්සේ දැන් ඉසాత බඳගෙන අඬනවා. අඬනවා අඬනවා අඬනවා ටිකක් වෙලා ගියරද දේවතා හිතුවල යකෝ මේ ගහ ළඟට එන එකාගේ පොරොවට මොන කරදරයක්ද කියලා මිනිහයි අර වගේම මගීකේගේ මගීකේ ස්වරූපේ මොකද කියලා ඊට පස්සේ කළු බලන්නකෝ අර මිනිහගෙන් අහගෙන කියන දේ ඔක්කොම කිව්වා එකම පොරොවයි තිබ්බේ දරපල්ලා තමයි ජීවත් වෙන්නේ අර ගිහිල්ලා අර මිනිස්සු අර විදියටම ගඟට බැලලා රත්තරන් පොරොව ගෙනත් දෙනකොට මන්තර ගත්තා දේවතාව කියලා උඹ උඹ කට්ටය. උඹ වෙට්ට පිත්තලයා. අර මිනිස්සේ අවංක මිනිස්සයා තෝ කරන්නේ බොරුව කියලා කියලා යන්නේ. ඒ මිනිහට රත්තරන් පොරවත් නැහැ, රිදී පොරවත් නැහැ, යකඩ පොරවත් නැහැ. දෙනකොටම රත්තරන් පොරව ඇල්ලුවා. Tamange කර අරමුණට යනකම් අඬන්න. ওই මගදී පේන පොරෝ, මගදී පේන ආලෝක, මගදී පේන රත්තරන් සේරම අපි නොමගරින්න එන දේ. ඒවා මේ විමුක්තිය කියලා හිතාගෙන අයියෝ මට එකක් හම්බුනා එක නැති වුණා කියලා අඬන්න පටන් ගත්තොත් පේනවා මේක කට්ට වෙට්ට පිත්තලේ කවදාවත් අර පළමිනියෙක් නෙවෙයි. අද භාවනා ලෝකේ පොඩ්ඩක් භාවනා කරපු ගමන් බුදු අම්මේ කරන කතා. මට සමහරට රෑ එකට ඊමේල් එවන්නේ. මිච්චර දුර ඉන්නේ සාංශ නැත්තම් මං එනවා මට නම් මොනවා හරි වෙලා කියලා. ඉතින් මං කියනවා උදේට කාලා දවස් තුනක් විතර හිටපන්. එතකොට ඕක ගන්න දෙයක් නැහැ. කොහොමඩක්වත් ගන්න දෙයක්. ඒකේ එනකොට පුදුම තක්කමුක්කුවක්. ඇත්ත තමයි. කතාව ඇත්ත. අට ඕභාෂේ පහළලා ඥානයේ පහළලා පීති පහළලා පසද්ධිය පහළලා සතිය පහළලා ධෛර්යය පහළ වෙලා පුදුම ඥානයක් පහළ වෙනවා. මේ දිගේ ඒක බුද්ධියට සින්න වෙන්නේ නැහැ. මේ එනම ඒක නැති වෙනවා. නැති වෙච්චාම අඬන්න ගත්තොත් මේ ආර එනේන දේ Tamange යකඩ පොරෝ එනකන් අඬන්නේ නැතුව දෙන දෙන රත්තරන් පොරව කණ එක්කනට නිවනක වගේ ඒ පරිේශෙන්ද සුදුස්සෙක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා අද මේ කඩවල් තියෙනවා ධ්‍යාන විකුණන. ඕන කෙනෙකුට ගිහිල්ලා 1 2 3 4 කියනකොට ඕන් ධ්‍යාන. කඩවල් තියෙනවා මාර්ගඵල විකුණන. එයා කියනවා අර කඩේට ගිහිල්ලා ඒ ටික අරගෙන ඉන්න මයි ගාට. ඒකට මගේ කඩින් ආවොත් ඒ 1 2 3 4 තියෙනවා මම ඒ කඩේ තියෙනවා. ඊටු ටික මෙන්න මෙහෙම කරන්න. ඒකට ආට තේරෙයි ඕන්න මෙහෙමයි වැඩේ. ඕම් ඕන් ඕන් කියනොත් මෙන්න ගෙදර ගිය ගමන් මෙයා පටන් අර ගන්නවා දැන් ඔක්කොමලා මට වැඳපල්ලා මම දැන් ආර්ය භූමියක ඉන්නේ උත්තරී මනස ධර්ම තියෙන්නේ ඔහොම වඳින්න බා මට පස්ංග පිටලා වඳින්න කියලා ගෙදර ඉන්න මිනිස්සු ලව්ව වන්දව ගන්නවා කලහතුකින් හම්බෙන්නේ ආර්යනවංශ නමකට වඳින්නේ අනේ ටික කාලයක් කියලා පිස්සුව නතර වෙනකොට වහා ඛණ්ඩ සිද්ධ වෙන්නේ. මේ මිච්ඡා විමුක්තියක් සම්මා විමුක්තියක් වශයෙන් ගණ්ඩ අර යකඩ පොරව දෙනකන් ඉන්නේ නැතුව රත්තරන් පොරව ගණ්ඩ එහෙම නැත්නම් රිදී පොරව ගණ්ඩ කොච්චර හිතේ ෂටගතියක් තියෙන්න ඕනේ. කොච්චර හිතේ මායවි ගතියක් තියෙන්නද? ඒසොට මේ මනසට වෙන්නේ අර තිබුණ යකඩ පොරවත් නැති වෙන එක. ඒක නිසා හොඳට මතක තියාගන්න කොයි ඥාණය ලැබුවත් තමන් ඉඳගෙන ඉන්න බව තේරුම් ගන්න බැරි නම් එහෙනම් ඉතින් පිටපොට ගිහිල්ලා. ওই මොනව ලැබුණත් තමයි පටන් ගත්ත ස්ථානේ. මූල කර්මස්ථානේ එන්න බැරි නම් එන්න පුළුවන් නම් ලොකු වෙනසක් වෙලා නැහැ. හැම වෙලාවෙදී මේක උර්ග ගාම යන්න ඕන. ඇස්පල්මි තියාගෙන යන්න ඕන. එහෙම නැතුව ගිහිල්ලා තමන්ගේ ඇඟට වෛර කරන්න පටන් අර ගන්නවා. එහෙනම් අනික් මිනිසුන්ට වෛර කරන්න පටන් අර ගන්නවා. කාම වස්තු වලට වෛර කරන්න පටන් අර ගන්නවා. ඒ මොකද අර පුංචි ලැබිච්ච අත්දැකීම මිච්ඡා ඥාන කරගෙන නැත්නම් ෂට ඥානයක් කරගෙන ඊට පස්සේ ෂට විමුක්තියක්පත් කරගෙන නැත්නම් මිච්ඡා විමුක්තිපත් කරගෙන එයා අපි කියන්නේ යුනිවර්සිටි කෙනෙකු ඇඳලා කියලා. ඌ උළුවට අරගෙන. පොඩ්ඩක් වෙන්න පුළුවන් උළුවට ගන්න. ඉතින් ඒ බව දන්නකොට ඒකටම ගුරාල හට ගන්නවා එන්න එන්න අපි දෙන්නම් ධානය එන්න එන්න එන්න අපි දෙන්නම් මාර්ගඵල කියලා අම්මෝ යනතරම් ඒ කවුරු කොහෙ ගියත් අර ප්‍රකෘති ඥානෙට කවදාකවත් අභියෝගයක් එන්නේ නැහැ. බුදුජානනාංශයෙන් පෙන්නපු ප්‍රතිපදාවට අභියෝගයක් එන්නේ අර ගිය කට්ටිය ග්‍රීස් ගහේ නැක්කා වගේ උඩ ගිල සොක් ගාලා ඇදගෙන වැටෙනවා දැකලා තියෙනවා දවුරු කාලේ ග්‍රීස් ගහේ නගින හැටි. උඩ නගිනවනේ. උඩ නැපු ගමන් පස බිම වැදෙනවා සැර වැඩි. ග්‍රීස් ගහේ සෙල්ලම තියෙන්නේ අද වෙනදට වැඩි අවුරුදු 40කට වැඩි අද විශාල ක්‍රීඩක ප්‍රදේශයක් ග්‍රීස් ගහ මුල ඉන්නවා. ඒක හොඳයි. ඒ ලෝකේ තියෙන දුක නිසා. නමුත් මේ ලේසි ක්‍රම හොයනවා. කෙටි ක්‍රම හොයනවා. quick enlightenment හොයනවා. හදිසි නිවන් ය아가න්න හදනවා. ඒ කියන්නේ පැහැදිලිවම එයාට මේ ප්‍රතිපදාව ය아가න තරම් වෙසීමක් නැහැ. ප්‍රතිපදාව යන තරම් අහිංසකමක් නැහැ. ප්‍රතිපදාව යන තරම් ඍජුගතියක් නැහැ. ප්‍රතිපදාව යන තරම් sannivedana ශක්තිය නැහැ. මේ වෙනදී ගතහ කරලා යන්න පුළුවන් කමක් නැහැ. එයා හිතනවා මම ඉන්නේ දැන් සුවිශේෂී මට්ටමක් කියලා. ඉතින් ඇඳිල්ල ඇඳට පස්සේ අහල පහලින් මිනිසුන් හොඳටම පේනවා මේ මේක සාමාන්‍ය පිස්සු නෙමෙයි පිස්සු හොඳ එක කියලා. පිස්සු ඩබල් කියලා එකක් තියෙනවා. භාවනා ලෝකෙ විතරේ කොහෙවත් නැහැ. විශ්වවිද්‍යාලයේ සෑහෙන්න තියෙනවා. ඉතින් ගියාම ජනමාධ්‍ය කරන ස්ථානවල සෑහෙන්න තියෙනවා. පිරිවෙන් වල තියෙනවා. මොකද එක එක බෙලි කැපිලි. දැන් මේක අදුතෙන් ඇවිල්ලා තියෙන මේ භාවනා ක්‍රමේ අරයගේ ක්‍රමේ වැරදි මගේ ක්‍රමේ හරි කියලා මේ ක්‍රම ඒවයි මිච්ඡත්ත එහෙම නැත්නම් මිත්‍යා සමාධි මිත්‍යා ඥාන මිච්ඡා විමුක්ති කියනකොට මේ බ්‍රහ්ම පදාර්ථය ඒ කටි ලියලා තියෙන පොත් නිසා මම හිතනවා මම කාටවත් නිග්‍රහ කරනව නෙවෙයි බ්‍රහ්මට කිට්ටු වෙනකොට පරමානන්දයක් ලැබෙනවා ඒකෝ මම පද්ධතියත් එක්ක සමගාමී වෙනවා මමයි පද්ධතියයි වෙන් කරන්න බෑ ජීවාත්මේ පරමාත්මයත් එක්ක එකතු වෙනවා එතකොට මම නිකන් මේ වාතයට එකතු වුණා වගේ මේ ඒකෝ භාවයටපත් වෙනවා. ඒක පුදුම ප්‍රේමයක්. කොච්චරද ප්‍රේම කියනවනම් කවි ලියන්න හිතෙනවා. సౌందර්යය මතුවෙනවා. Tamante මේ සම්බන්ධ වෙන දෙයියෝ පිළිබඳව අසීමිත ප්‍රේමයක් හට ගන්නවා. ඉතින් ඒ නිසා ඕනේ ඒ ඒ සද්ධාවේ ඕන දෙයක් කරන්න පුළුවන්. පියාඹන්නත් පුළුවන්. බුදුරජාණන්සේගේ ගුණ පිළිබඳව ප්‍රේමයක් ඇති වුණාට පස්සේ අනාථපිණ්ඩික සිටුමාට මහා රාත්‍රිය දවල් වගේ එළිය වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක බ්‍රහ්මට වුණා නම් සර්බලධාරී දෙවියන් වහන්සේට වුණා නම් ඒක නබිනායකතුමාට වුණා නම් ඒ කට්ටියටත් මේ වගේ දෙයක් වෙනවයි කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක නිවන නෙවෙයි. ඒක නිකන් මේ අතරමැග තියෙන මැජික් එකක් විතරයි. අද බෞද්ධයන්ට කොච්චර මැජික් ඕන වෙලා තියෙනවද? ඉතින් මේ පල්ලෙහා අපේ තිබුණා දැන්ටත් යනවා මේ බෙහෙත් පූජාව. අපි යන්නේ දැන් 30 ගණන් 40 ගණන්. ඒ ලොකු සාන්ති ඉන්න කාලේ ඕගොල්ලෝ මේ විශාල බෙහෙත් අරගෙන පූජාවක් කරනවා. අවුරුද්දකට සැරයක් ආවට පස්සේ මේ ඇහුවලු ලොකු සාන්තිගෙන් දැන් මේ ඉන්න ස්වාමීන් වහන්සේ සෑහෙන භාවනා කරනවානේ. කී දෙනෙකුට උඩින් යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ලොකු සාන්ති ළඟට ඇවිල්ලා ඒ දාන වෙදම. ඊට පස්සේ යන්න පුළුවන් ඇති මට කියන්නේ නැහැ මේ කට්ටිය කියලා. ලොකු සංජය ඊට පස්සේ ඒගොල්ල ඇයි කියලා. නෑ ඉතින් අභිඥා තියෙනවා නම් උඩින් යන්න පුළුවන්. ඒකයි මම ඒගොල්ලනේ කපුටටවත් එන අභිඥා තියෙන්න බෑ. උමුත් උඩින් යනවානේ. හිමීට බබා බාර දීලා ලොකු සංජය යනවා. ඉතිනව ඇති කට්ටිය මට කියන්නේ නෑනේ. ඉතින් උඩින් යන එක නම් අභිඥා කපුටන්නත් තියෙන්න බෑ. ඒ තරම්ම තකතිරුයි මේ මිච්ඡා විමුක්ති. මට බෑ අපි දන් දෙන ස්වාමීන් වහන්සේලාට අභිඥා තියෙනවා නම් මටත් පොඩි ගාණක් හම්බ වෙනවා. ඉතින් හාමුදුරුවොත් මේක කනවා. හාමුදුරුවොත් කනවා. අටුවාවේ තියෙනවා ඒ රාතන් වහන්සේ නමක් හිටියලු අපේ විශේෂණේ කොටක මේ කෙලින්ම නගින්න ඕනේ බොහොම අමාරුවෙන් මේ නගින්න ඕනේ කන්දක් උඩ. ඉතින් ඒ හාමුදුරුව හම්බෙන්නේ ඉතින් වයසක අම්මලා කෙන්දිරි ගග්ගා හැරමිටි අරගෙන පුටු උඩ තියාගෙන යනවලු. ඉතින් ගියාම මේ මහේ ආමුදු බොහොම උදාරුවට පෙනීලා කියන ඔක්කොම හරි. ඊට පස්සේ කියනවලු ස්වාමීන් වහන්සේ මම මේ ආවේ දාහනෙට ආර්දනා කරන්න දාහනෙ වෙලා යන් කියලා. හරි යන්නකෝ ඕගොල්ලෝ යන්නකෝ කියලා. ආමුදුරු අරගොල්ලෝ යන්න ඉතලා සුස් කාලා වැලකෙලිලා බහිනවලු. ඒ ගිහිල්ලා මග යනවලු බොහොම ගෞරවයෙන්. ඒකට හරිමිස් හිතන යක්කෝ තාක්කේ දැන් මේ ආමුදුරු අපිට කලින් ඇවිල්ලා මේ ගල උඩ හිටපු ආමුදුරු. ඉතින් ආමුදුරුන්ගේ මේ සෙල්ලම දන්න කට්ටිය වැලේ රහතන් වහන්සේ කියලා නමක් දාලා තියෙනවා. මොකද මේ අභිඥාවලට අපේ මිනිස්සු මේ සංඝයා අන්දන ඇඳිල්ල. ඒ හමුතුරන්ට අනික් අයට වැඩි ප්‍රතිලාභේ තියෙනවා. ඒ මොකද එයා වැලේ එලිලා බහිනවා. එතකොට කට්ටිය කට්ටියට ඉස්සරයි. ඉතින් මේකයි මිච්ඡා විමුක්තියයි. අපි මේ කාටද කන දෙන්නේ? සිව්පසෙන් සපේන සංඥාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මිච්ඡා විමුක්තියක්ද සම්මා විමුක්තියක්ද උන්වහන්සේලා ලැබෙන විමුක්තිය අපිට ගන්න බැරිද? ඒ ලැබෙන විමුක්තිය එතන එතන අපිට මෙතන කාරකයක් නැහැ මෙතන වේදකයක් නැහැ මෙතන අදිස්ථායකයක් නැහැ මෙතන නේවාසිකයක් නැහැ. මේක ධර්මතාවයක්. ඒ හඳුරෝ කියනවනේ නෑ ඕගොල්ලන්ට බෑ මට විතරයි පුළුවන් කියලා. ඒක ඉතින් අධිකාරී ශක්තියක්. එහෙම ගන්නෑ මේකේ. එහෙම කාටවත් වැන්දයි කියලා ලැබෙන දේකුත් නැහැ. එහෙම ප්‍රේමයක් අවශ්‍ය නෑ මේකේ. මොකද මේ මටත් යන්න පුළුවන් දෙයක් නේ. ඒගොල්ලන්ට දීලා මට අතිරේක ලාභ ලැබෙන එකක් නෙවෙයි. බණ කියන කෙනයි බණ අහන කෙනයි දෙන්නටම බණ. එක්කෙනෙක් විසින් තව කෙනෙකුට දෙන්න එක්කෙනෙක් ගාව අතිරිත්‍යක් නැහැ. ඒක නිසා අපි කවුරුත් පිළිබඳව එහෙම ප්‍රේමයක් අවශ්‍ය කරන්නේ මේ ගමනේදී. අපි ඔක්කොම එකට කන්දක් නගින කට්ටියක්. අපි ඔක්කොම එකට වන්දනාවක් යන කට්ටියක්. ඒ ඒක මිසක් එක එකනට අන්ද නැන්දිල්ල. ඒ ඇන්දුවාට පස්සේ කන කැවිල්ල. මේක තීරුම් කළ දෙන්න පුළුවන් මේ මිච්ඡා විමුක්තිය හරහා තමයි. මිනිස්සු හිතනවා මොකක් හරි හදිස්සියේ නිවන් දකි. ඒ පාර යන්න ඕනේ, දාඩි දාන්න ඕනේ, ප්‍රතිපදාව යන්න ඕනේ. අරියත් එක්ක හිටියොත් මෙයත් එක්ක හිටියොත් මට අතිරේක ලාභයක් ලැබේ. එනතම මයිටි බුදුහාමුදුරුවෝ දැක්කොත් එකම ධර්ම මණ්ඩපයේදී බණහලා සස් ගාලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. කී දෙනෙක් කනවද මේ ලනු? මං හිතන්නේ අපිට අවුරුදු දැන් අවුරුදු 30කට අතලෙට ඉස්සෙල්ලා දානයක් දුන්නා පස්සේ පිං වාක්‍යයක් කියනෝනේ. ඒ පිං වාක්‍යයේ තියෙන්නේ සීල දිනාට මේක ධර්ම මණ්ඩපේදී මෛත්‍රී පුත්‍රයන්වන්සේ දිව දැක නිවන් දකින්න මේ පින හේතු ආසනාව වේවා කියන සාදු කියන. දැන් උඹට මේ මේ ජීවිතෙත් නිවන් දකින්න පුළුවන්. ගෞතම බුද්ධ ශාසනයේත් මේක තියෙනවා. ඇයි දැන් කරන්න බැරි? ඇයි මේ අනුන්ට දන් දීලා නිවන් දකින්න හදන්නේ? දන් දෙන්න ඒක කවුරක්වත් එපයි කියන්නේ. මොකද දාන දෙන එක සිහියෙන් කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ. මල් පූජා කරන එක සිහියෙන් කරන්න පුළුවන්. පූජාවක් සිහියෙන් කරන්න පුළුවන්. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි ශද්ධාවෙන් ප්‍රේමයෙන් කාට හරි දීලා මට නිවන් ලැබෙයි කියලා හිතනවා නම් ඒ ඒක ගසා ගෑමක් කියලා මං කියන්නේ. ඒ ගසා ගෑමට තියෙන ප්‍රධාන වශයෙන් අපි පෙන්වන්නේ ඔය පේන බ්‍රහ්ම පදාර්ථය වගේ එකක්. කොච්චර ගසා ගෑවද කියනවනම් ඉන්දියාවේ බුද්ධ ආගම නැති කරා. ඒක පිළිබඳවම ලියන ඒක පිළිබඳවම ලියන ඉන්දියන් ලේඛකයෝ කියනවා මේගොල්ලෝ බුදුජාණන් වහන්සේගෙන් පස්සේ ඒගොල්ලන්ගේ ධර්මයේ පොත් ග්‍රන්ථ ආරූඪ කරා. කෙරළේ ඒ ධර්මයේම තමයි ඒගොල්ලෝ කියන්නේ කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවක් නැහැ. ඒගොල්ලෝ ගාව සීල සමාධි ප්‍රතිපදාවක් එහෙම නැතුව අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා නැහැ. ඒ වගේම මේගොල්ලෝ මේ ඒ සීලාදී කටයුතු බයලජ්ජාවාදී කටයුතු ආචාර ධර්ම කටයුතු පහත් කළා සලකනවා. එව්ව කරන්න ඕනේ නැහැ පිස්සුද? කිලින්ම යන්න පුළුවන් නිවනට කියලා ඉතින් අපේ කට්ටියත් හිතනවා වැලේ රහතන් වහන්සේ වගේ පාට සුස් ගාලා බහැලා කට්ටිය ඉතරෙන් හිටගත්තාම රහත් වෙන්න පුළුවන් කියලා. ඒ මොකද අපි මේ අර පරමානන්දයට තියෙන නතු භාවයේ ගැති භාවය නිසා ඒකෝ භාවයේ කියන එකට මූතු බල දෙන්න හදනවා. එහෙම නැත්නම් මේ ප්‍රේමය හිතන අතිමානුෂික බලවේගයක් කියලා. කාට හරි විශේෂයි ප්‍රේම කරපුවාම හරියයි කියලා. ඉතින් මම පොඩි කාලේ මට මතකයි රචනයක් කියුවා. මේ ලෝකෙ මිනිස්සු වීරයන්ට වන්දනා කරන්න පුරුදු කරලා තියෙනවා. වීරයන්ට වන්දනා කරන හැම මිනිහෙක්ම හීනමානකින් පෙළෙනවා. ඇයි මට වීරෙක් වෙන්න බැරි මන් වන්දනා කරගෙන ඉන්නේ මොකටද වීරයන්ද? ඒ වීරයන්ට තියෙන දේ මයි ළඟත් තියෙනවා. මොකටද ආයෝ ඔයාට වැන්දයි කියලා මට හම්බෙන්න දෙයක් නැහැ නේ. මම දැනගන්න ඕනේ ආදර්ශය ගනි. ඔබත් වීරයෙක් වයන් වීරයන්ට වැඳ වැඳින්න යන්න එපා. ඒක කවුරු හරි හීනමානයටපත් කරන දෙයක්. කවුරු හරි මේ පහත් තත්ත්වයටපත් කරන එක. අපේ බුදුරජාණන්සේ වීර නෙවෙයි, සූර නෙවෙයි, වීර නෙවෙයි දිහිරත්වයටපත් කරන්න අපිට මේ ප්‍රතිපදාවක් දීලා අපි කාටවත් එහෙම බුදුවේ බුදුහාමුදුරුවෝ ඉන්නකොට උන්වහන්සේට දක්වන ගෞරවය වෙනුවට වෙන කාට හරි එහෙම අනවශ්‍ය ගෞරවයක් කෙරුවොත් ලොකු chance කියන එක බුදුහාමුදුරුවෝ කරන නිග්‍රහයක් කියනවා. බුදුහාමුදුරුවෝ වගේ අනන්ත අප්‍රමාණ ගුණ සහිතේ උත්මෙන් වහන්සේ කෙනෙක් ඉඳද්දී අපි අර දෙයිය ඉස්සරහින් තියෙනවා, අහවල් නායකයා ඉස්සරහින් තියෙනවා. අර ඒ හැම එකකෙම බුදුහාමුදුරුවන්ට ගෞරවයක් සිද්ධ වෙනවා. අපිට කරන්න තියෙන බුදුහාමුදුරුවෝ කෙරේ නිතරම විහිතිලා ශද්ධාවෙන් සතියෙන් අප්‍රමාදීව කටයුතු කෙරුවොත් දැන්සේ සතුටු වෙයි. එතකොට අපිට බුදු ගුණ ලැබෙයි. එහෙම නැතුව වෙන වෙන අයට ප්‍රේම කරාට මොකක්වත් තාවකාලික ආස්වාදයක් ලැබෙනවා. මම ඒක නෑ කියන්නේ. ඒකට අපි නමක් දානවා මිච්ඡා විමුක්ති. මිච්ඡා විමුක්ති. ඒක බොහෝම කෙටි කාලයක් ලැබෙන්නේ. අපි නිකන් සබම් බුබුල් පිපුණා වගේ අපිට පොඩි සතුටක් ඇති වෙනවා. හැබැයි ඒක yaadena සතුටක් නෙවෙයි. නමුත් මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ප්‍රතිපදාවෙන් ලැබෙන එක ඒක අපිට පොළවේ ගගහ විකුණන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් වැල්ලේ උනත් කැරකෙන බඹරයක් බුදුජානසෙ දීලා තියෙන නිකන් හිතර වට ගැනීමක්, කන්ඩිෂන් කිරිල්ලක්, බ්‍රේන් වොෂ් කිරිල්ලක් නෙවෙයි. ඒ නිසා මේ තරම්ම මේ ආගම්මගේ මිනිස්යාගේ සල්ලි කෝල්ල කාලා සල් මිනිස්සෙින්ද নানা ප්‍රකාර බලාපොරොත්තු ඇති කරන නිසා කාල් මාක්ස් තුමා ලිව්වා ආගම කියන්නේ අබින් ඒක ගහපු එකනා මත් වෙනවා. එයාට අනිත් දේවල් නොපෙණිය යනවා. Taman අල්ලගත් එක විමුක්තියක් වශයෙන් පේන්න පටන් ගන්නවා. නමුත් එයා දන්නේ මේ මිච්ඡා විමුක්ති සම්මා විමුක්ති කියලා දෙකක් තියෙනවා. ඒක නිසා එයා හිතන්නේ මිච්ඡා විමුක්තිය විතරමයි තියෙන්නේ කියලා. ඒක නිසා එයා මුළු ආගමටම විරුද්ධව කතා කරා. හැබැයි ඒකෙන් බුද්ධ ආගමට හානියක් උනේ නැහැ. මොකද බුද්ධ ආගමේම මිච්ඡා විමුක්ති විමුක්තලා විකුණලා දුකටපත් වෙච්ච අය වගලගෙන කන කතාවක් නැහැ. ඒ නිසා මේ භාවනාදී ඇති වෙන මේ ප්‍රේමය ඒක මම දන්නවා මේ කිව්වම තරහ වෙනවා කියලාත් මම දන්නවා. මේක කාන්තාවක්සේ වැඩි. භාවනා කරන්න ගියාම ගුරුවරයාත් එක්ක ප්‍රේම සම්බන්ධකම් නෙවෙයි මම මේ කියන්නේ. නිකන් ප්‍රේමයක් වගේ හටගන්නවා. ඒක කාල් මාක්ස් තුමා කියනවා මානසික අසහනයක් තියෙන කෙනෙකුට ඒ මානසික අසහනය අයින් කරපු ගමන් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ගුරුනාන්ත කෙරෙහි ප්‍රේමයක් හට ගන්න. වළක්වන්න බෑ. ලෙඩ නැති වුණත් කවුන්සලින් යනවා. එයා ළඟට ගිහිල්ලා ආවත් ඇති කියලා හිතනවා. ඉතින් යට තියෙන වෙන මොකද්ද ඒක? මිච්ඡා විමුක්තියක්. ඉතින් එහෙම එහෙම දොස්තර කෙනෙක් කියලාලු දත් දොස්තර කෙනෙක්. ඉතින් අම්මන් ඩිටත් දත් අමාරු තියෙනවා. නිතර යනවලු ගියාම ඉතින් කාමරේ දොරවා ගත්තට පස්සේ ඉතින් ප්‍රේම යනවනේ. ඉතින් එදා දොස්තර මහත්තයා කිව්වලු දැන් නම් ගලවන්නේ 32 වෙනි දත මේ ඊට පස්සේ දත් නැහැ කිව්වලු කටේ. එතකම්ම ප්‍රේම කරලා. මේ ඔක්කොම ආගමක මුවාවෙන් සිද්ධ වෙන්නේ. විමුක්තියක මුවාවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් කට්ටිය හිතන්නේ මේක කාටවත් පේන්නේ නැහැ කියලා. ඇසැත්තු මේ ලෝකේ නැහැ කියලා. මොහු සරුවච්චනාංශේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ අපිට පෙන්නලා තියෙනවා මෙන්න මේ වගේ මිච්ඡා විමුක්ති ಜಾති මිනිස්සු පෙන්නනවා. නයි වාගේ කැබිලිති කට්ටක් උසගත්ත ගැරන්ඩියා පුම්බනවා පෙනේ වගේ. පුම්බුවාට නයිට නයා වගේ පෙනේ නැහැ. පෙනේ නොපෙනේ. ඉතින් ඒක නිසා කියනවා තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, ඔල්ලොට සන්නඩ පැතිරෙනවා. සඳලු තලෙන් බැසි කුමාරිකාවන් කලගෙඩි නැටුමට සැරසෙනවා. අපි මේ කලයටම ගෙවිච්ච කලමිඩියාවට බුදුම හිතනවා යකෝ මී අම්මන්ඩිලා කල ඇතුළේ නටනවා අපි කවදාවත් කල නටලා නැහැ අම්මා ගහනවා කල නටන්න කිව්වොත් මේගොල්ලෝ කවදාකවත් කලයක් දැකන්නේ මෙන්න වෙන්න ඔල්වර සංගඬ tire හැරෙනවා tire වැහෙනවා තාලෙට ගොයන් කපනවා කුඹුරක්වත් දැකලා නැහැ ඔන්න අපි ගිහිල්ලා ස්තුති කරන තැන් පෙරහැර බල්ලා කියනවා අලි දැක්කයි කියලා අලි බලන්න පෙරහැර ගිහිල්ලා බෑ ලාහුගල යන්න ඕනේ. සත්තු තියන්න ගෑඩ පෙන්නන්නේ නැහැ. උන් මේ හීලා කරපු අලි. අලි බලන්න යන්න ඕනේ හෙට. ඒ අලි ඉඳද්දි මේ නගරේ ඉන්න අලිය බලලා සත්තු උද්‍යානයේ ඉන්න අලිය බලලා අපි අපි පොරවල් තමයි කියලා හිතාගෙන ඉන්නවා. මුත් දන්නේ මේකේ බුදු කෙනෙක් පහල වෙලා ඉන්නවා කියලා. දන්නේ මේ විකාර පේන කෙනෙක් ඉන්නවායි කියලා. ඒ පේන්නේ කාටද? ඔය මොන මිච්ඡා විමුක්තියක් ආවත් ගමායින් කරන්නේ මොකද අපි බුදුරජාණන් වහන්සේ කල්ලු ගල වගේ කිරි ගහට ඇන්න වගේ එකක් පෙන්ලා තියෙනවා. ඒකෙත් ප්‍රේමේ තියෙනවා. හැබැයි ওই සීමාන්තික ප්‍රේමයකට යන්නේ ඒක නිසා භවනා කරන්න ගියාම පුදුමාකාර ප්‍රේම කතා පටන් අරගන්නවා. ඒක වැරදිත් නැහැ. හැබැයි තීරුම් කරලා දෙන්න ඕනේ මේ පුද්ගලයක් අතර සම්බන්ධතාවය කඩගත්තා නම් ඉතින් පස්සේ භවනාවක් නැහැ. ඊට පස්සේ ඉතින් පටලවිල්ලක් එතන තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන ස්වයං ව්‍යාපී ඒ ඇති වෙන භාවනාදී ඇති වෙන අරමුණක් නැතුව පවතින සතිය මුළු විශ්ව තලයේම පැතිරෙනවා. ඒක මේ අරමුණට සීමා වෙන්නේ නැහැ. එතකොට Tamanට පේන්න තියෙන්නේ Taman මේ නිකන් අජිතාවකාශ ගත වෙලා පෘථිවිය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්නේ මම විශ්වගත සතෙක්. සීමා මරියදවල් නැහැ. ඒක අපි කියනවා වැට කොටු බැමි නැති මරියා දා නැති අපේම අපේම අපේ ලොවක්. ඒකට ගියාට පස්සේ සීමා මායියාවල් නැහැ. වැටකොට බැමි නැති මට මතක නැහැ ඒ මම ඔය අතින් දාලා කියන්නේ. මඩුල් දුවේ සින්දුවක් තියෙන. සීමා බල නැති අපේම අපේම ඉතින් ආ හිතන එතකොට මේ ਸਰවව්‍යාපී தත්ත්වය මේක තමයි බ්‍රහ්ම කියලා. නමුත් මේ භාවනා යනකොට මේව ලක්ෂ කෝටි වාරයක් දකින්න ඕනේ. දැකලා කියන්න ඕනේ මේ ලණුවක් පුතේ ඕක ඇවිල්ලා උඹ ආයෙ කොටු වෙනවා උඹේ ශරීරෙට. ආයෙ සරයක් ਸਰවව්‍යාපී වෙනවා. ආයෙ කොටු වෙනවා. එතකොට අපිට තේරෙනවා එක එක වෙලාවට අපේ සීමාවල් ලොකු වෙනවා පුංචි වෙනවා. අපි මරියනකොට, අමන වෙනකොට, තකතිර වෙනකොට කායට සීමා වෙනවා. අපේ ඥානය ව්‍යාප්ත වෙනකොට අපි විශ්වගත වෙනවා. මේ දෙක ඕන තැනක අපිට ඉන්න පුළුවන්. මේ කායටම සීමා වෙන්න ඕනේ හැබැයි අරක නිවන කියලා හිතන්න අරකයි. ඒ මොකද ඒක ඒක බ්‍රහ්මගේ ගතිය. බ්‍රහ්මයාගේ තියෙන ਸਰව්‍යාපී මුළු ලෝක ධාතුවම යාගේ වශයේ පවත්තන ගතියක්. ඒ වගේම කියනවා මේ හදේ වාසී ඒ බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ශක්තිය තියෙන හෘද වස්තුවේ කියලා. ඉතින් මේ තේරවාදයත් හදේ වස්තුව මේ මේ මේ මෙව කාලා වෙන්න ඇති මේ හිත තියෙන හෘදේ කියලා කියන. ඒක බුදුහාමර කියපු කතාවක්වත් ඉති ආධිකාරික අටුවාචාන් වදන්නේ මේක මේ සයන් මතියක්. අටුවාචාර්යන් වහන්සේගේ මතිය. ඉතින් ඔක්කොමලා කියනවා අභිධර්මයේ කරනකොට පේනවයි කියලා මේ හෘදේ වස්තුවේ තමයි ඔක්කොම හිත තියෙන්නේ කියලා. ඉතින් බටහිර ලෝකයේ කියනවා නෑ හිත තියෙන බොහෝ විට මොලේ කියලා. ඒකල කියනවා හෘදේ වස්තුව මාරු කරන්න පුළුවන්, ලේ මාරු කරන්න මනුස්ස වෙනස් වෙන්නේ නෑ. මේ මොලේ මාරු කරන්න බෑ. මාළු කෙරුවෝ සීම් තීන්දුවයි. මොලේ වෙන්නේ ඉඳී තිබේ කියලා. හැබැයි එකක්වත් නෙවෙයි මොලේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියනට මේ පොළොව කය ආශ්‍රය කරගෙන හිටියට එහෙම එක තැනකට සීමා කරන්න බෑ. නමුත් මේ හදේ වාසී කියන එක බ්‍රහ්ම ක්‍රමේ. බ්‍රහ්මයා ඉන්නේ තව කෙනෙකුගේ හදවතේ. ඒ අඳිනකොට චිත්‍ර අඳින්නේ ඒ බ්‍රහ්ම පදාර්ථයේ තියෙන්නේ ඕන කෙනෙකුගේ හදවතේ. ඉතින් ඒ හදවත බ්‍රහ්ම හදවතත් එක්ක සම්මීප වීම තමයි නිවන් දකින්නයි කියන්නේ. ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. නමුත් ඒක එහෙම තැනකට කොටු කරන්න ගියොත් අපි මේ ਸਰවඥාන්සේ පෙන්නපු විදිහට මේ අහවල් තැන තියෙනවා කියලා ගත්තොත් නිත්‍ය සංඥාවට වැටෙනවා. දේශේ වශයෙන් කාලයේ වශයෙන් හිර වෙනවා. එහෙම තැනක් නැහැ. ඊට වැඩි එහෙම නම් වටිනවා මොලේ තියෙනවා කියලා කියන්නේ. ඒකත් නැහැ. ඔය 10 වෙනි කොන්ෆරන්ස් එකට මං ගියා ජාත්‍යන්තර බෞද්ධ ටොරන්ටෝ වල තිබුණා. ඒකට ඇවිල්ලා හිටියා මොලේ පිළිබඳව ලෝකෙම ඉන්න හොඳම දේශකයෝ අවිලා කතා කරගෙන ඉන්න ගමන් අන්තිමට රිට්‍රීට් එක තිබ්බේ බ්‍රහ්මං සාමුදුරන්ගේ නායකත්වයෙන් බ්‍රහ්මං සාමුදුරක මම ඔයගලන්ට මේ පෙන්වන්නම් මේ කොලයක් රිසර්ච් পেපර් එකක් එළම ඔක්ස්ෆර්ඩ් ගිහලා ඉගෙනගෙන තියෙන මොළයේ බලනකොට මොළයක් නෑ යාර. සියලු දක්ෂකම් තියෙනවා. ඉතින් කොහොමද කියන්නේ මොළයේ හිත තියෙනවා කියලා? ඔයගොල්ලන්ට ඒ තරම් පටලැවිලද කියලා ඇහුවා. හිත තියෙන මොළේ කියන තරම් පටලැවිලද මේ මනසට ග්‍රේ මැටර් එක විතරයි දිවිලා තියෙන මොළේ නෑ. ඉතින් එමුණ හිත තියෙන්න බෑනේ. එන්නේ ඔක්ස්ෆර්ඩ් යන්න බෑ. ඒ නිසා අපි මේ එක එකට හේතු කරන මේ මිච්ඡා විමුක්ති જાති ඒව පිළිබඳව පැහැදිලිවම අපිට පෙන්වන්න පුළුවන් මේ ඇත්ත තියේදී මේ බොරුව නටන්න යනකොට ඒව කන්නේ කෙටි ක්‍රම හොයන කට්ටිය. Taman ළඟ ಗುಣ නැතුව අතිරේක ಗುಣ පටව ගන්න හදන ගතියක් අපි ළඟ තියෙනවා. අපි කියන්නේ മന്ത്രിතුමාගේ ලියුමට රස්සාව ගන්න යන්නේ සුදුසුකම් වලට නෙවෙයි. ඉතී වගේ අපි නෝ බ්‍රහ්මයා යාලු කරගත්තොත් අපි ලැබෙනවා ඇත්තටම ලැබෙනවා. නමුත් මේ බුද්ධජානනාංශ කෙනෙක් පහළ වෙච්ච ලෝකේ ඇයි අපි මේ කෙටි මාර්ගවල හොයන්න යන්නේ? බුද්ධජානනාංශ මේක කියලා දීලා තියෙනවා. ඒ වගේ හදේ වාසී සයම් පබහ. තමා විසින්ම ආලෝකවත් වෙනවයි කියලා. බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා පබසර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං. ඇතුළට හිත යන්න යන්න පුදුම ප්‍රභාස්වරයක් තියෙනවා. හැම කෙනාගේම එච්චරයි. භාවනා කරපෙන්න විතරක් නෙවෙයි. මේ මෑතක ඉඳලා අවුරුදු 30ක විතර අත්දැකීම් තියෙනවා මරණ පැයේ අත්දැකීම් කියලා. near death experience කියලා. ඒකෙන් 140ක් National Telegraph magazine එකේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. 114ක් ඒගොල්ලෝ රිසර්ච් ඔෆිසර්ස්ලා ගිහලා හොයලා තියෙනවා. පුදුමාකාර ප්‍රභාසර තැනකට යනවා මරණ වේලාවේදී. භවනා කරලා නෙමෙයි බෞද්ධයෝ නෙමෙයි. ජීගුල කියනවා ගියාට පස්සේ ඒ ලෝකේ කිසිම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැහැ. කලින් ගිය කට්ටියත් මගේදී හම්බ වෙනවා. පුදුමාකාර ආලෝකයක ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ භාවනා කරන කට්ටියටත් එහෙම එකක් නැහැ. මේ භාවනා නොකර මරණ බයේදී එතෙන් යනවා. ඉතින් අපි ඒ වගේ මරණයට බයයි. මැරෙන එක හරි ලේසි වැඩේ අතින් බලනකොට. ලොකු ආලෝකයකට නම් යන්නේ. දැන් මේ කට්ටිය මේ පුදුමාකාර බයකින් ඉන්නේ මං මැරුණාට පස්සේ මිනි පෙට්ටියට ආපෝ හොඳ එකක් ගනියද දන්නේ නැහැ. මේ නම්බුකාර විදියට වල්ලයිද දන්නේ නැහැ. ඒක නැත්නම් ආදාහනය කරගන්න තියෙනවා නම් හොඳයි. මම පුංචි කාලේ අපි පොඩි අය නිතරම කියනවා ගිහි වෙඳලා මැරුණොත් වලලනවා. වැළලුවාට පස්සේ යක්කු කනවා. පැවිදි වුණොත් ආදාහනය කරනවා යක්කු කන්නේ. මට පුදුම ආසාවක් තිබුණා පැවිදි වෙන්න. ඒ මැරුණාට පස්සේ මල තොහොන්ට ගිල්ල දාන්නේ නැහැ. දැන් පොඩි අයියා තාම ගිහිව ඉන්නවා මම පැවිදි වෙලා. මං හිතනවා මම ආදාහනය කරයි. දාන්නේ දැම්මොත් මට බයයි මේ තොහොන්ට ගිල්ල දැම්මට පස්සේ අක්කුව අදියලා කයි කියලා. ඉතින් පැවිද්ද තියෙන්නේ නිවන් දකින්න හරියුමේ නෙවෙයි මරණයට පස්සේ යක්කුත් එක කරන ගන්න දෙනවකට තියෙනවා. අද මේ මරණය විකුණන්නේ කී දෙනෙක් කනවාද? වයසට යනකොට කොච්චර බයද? ඒ කියන්නේ ඉන්නකම් Tamange හිතේ ඇතුලේ තියෙන ප්‍රභාස්රය දැකලා නැත්තම් අපි ඉතින් හිතන්නේ මරණය මා භයානක දෙයක්. ඉතින් ඒ නිසා ඒක නොවේවා. මරණ නැති කරගන්න හදනවා. මේ සයම් පබහ කියන ගතිය එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන හිත ඊටාම පිරිසුදු කරපුවාම ඇති වෙන ගතිය ඒකට ගියාට පස්සේ යාට මරණය කියන එක අදාළ නැති වෙනවා. අමරණීය තත්වයකට යනවා. ඉතින් ඒක මිච්ඡා විමුක්තිය පෙන්වන්නේ බ්‍රහ්ම කියන එක සයම්පභා. බ්‍රහ්ම කියලා කියන්නේ මේ වගේ ප්‍රභාස්වරයක්. උඹ කවදා හරි ඒකට එකතු වෙයි Hindu ආගම අදහනවා. නැත්නම් බ්‍රහ්මය අදහනවා. නිවන කියන්නේ ඒකට. ඒක පුද්ගලික ශක්තියක්. ආත්මීය ශක්තියක්. එහෙම නැතුව මේ පිරිසිදු හිතක තියෙන තෙදක් නෙවෙයි. පිරිසුදු හිත ඒක ආත්මීය ශක්තියක් කියලා. ඉතින් අපි ඒ ආලෝකයක් දකිනකොට භාවනාවේදී Tamangeම හිතේ තියෙන එකක් කියලා පිළිගන්න කැමති නෑ. ඒක හිතනවා මේ දෙයියෝ ස්තුති කරලා බ්‍රහ්මයා ස්තුති කරලයි කියලා. අපි මේ ලනු කන්නේ මේ භාවනා තියෙන ප්‍රතිපදාව හේතුඵල ධර්මය අන්‍යෝන්‍ය සම්බන්ධතාව දන්නේ නැතුව අපි හිතනවා මේ ආලෝකය ලැබෙන්නේ මට ලැබිච්ච විශේෂ සැලකිල්ලක්. මට විතරයි ලැබිලා තියෙන්නේ නෑ හැම කෙනෙක්ගේම හිත ප්‍රභාසරයි ඒක බුදුරජාණන්සේ පැහැදිලිව සඳහන් කළා තියෙනවා අංගුත්තර නිකායේ පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ වක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි මහන්නේ හැම කෙනාගේම හිත ප්‍රබාසරයි. නමුත් අසුවිරු ඥාන නැති කෙනා හිතන්නේ නෑ නෑ මේක කක්කා. මේක වටේ තියෙන කච්චල් නිසා මුළු හිතම කක්කා. මුළු හිතම කච්චල් කියලා. එහෙම කෙනෙකුට භාවනාවක් කවදාවත් හරියන්නේ නැහැ. මොකද එයා තමන්ගේ හිත ගැන අව탁සීරු කරනවා. හීනමාන කරනවා. ඒක නිකන් සාපයක් වගේ. ඒත් එක්කම ලියනවා ඒත් එක්කම කියනවා සරුවචනාංශේ පබස්සර මිදම්බික්ක වෙච්චිත්තං ආගත්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති තස්ස සුතෝතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාපි. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මට මේ ඇසුරු කරන කට්ටිය නිසා මගේ හිත කෙලිසිලා තිබුණාට මගේ ඇතුලේ ප්‍රභාව තියෙනවා. මට නිවනේ මූල ධර්ම ටික මයිලඟ තියෙනවා. ඒ නිසා මේ පිට තියෙන කච්චල් අදහන්න එපා. මලකට අදහන්න එපා. මයිලඟ තියෙන හොඳ ටික විතරක් ගමු. එතකොට මට ඕන කෙනෙක්ගේ හොඳක් දකින්න පුළුවන්. ඒ කෙනාට භාවනා හරියනවා. මොකද සූදානම් ශරීරයක් තියෙනවා. එයා ළඟ තියෙන්නේ ලෑස්ති මනසක්. ඔය කොච්චර කෙරුවත් බෑ අප්පා මෛත්‍රී බුදුහාරණකම් බෑ අප්පා කිය කිය ඉන්න කට්ටියත් එක්ක මං නම් කියන්නේ නොද්දකින් නොපතන් නොදෝමකින් කිය. බණිනවට එහෙම කියන්න එපයි කිය. එහෙම කියන කෙනෙක් නොද්දකින් මට දකින්න නොලැබේවා. නොපතන් මං පතන්නේ නොදෝමකින්. මිච්ච ලස්සන ශාසනයක් තියේදී මෙච්චර මේ දඹ රත්තරන් වගේ ශාසනයක් තියේදී ඇයි මේ නැති බැරි කියන කට්ටියත් එක්ක ඇසුරු කරන්නේ? හැබැයි පොඩි රහසක් තියෙනවා. ඒ කට්ටිය නොදකින්න අපතන් නොදෝමකින් කිව්වත් දැනෙන්න කරන්න එපා ඒක. කෙරුවොත් ඔය මොඩේ වෛරක බඳිනවා. ඇඟට නොදැනෙන්න පොල් තෙල් අර කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගහගෙන කරන්න. යා ඈත ඉඳලාම ටික එනකොටම පොඩ්ඩක් පියලා දාන්න. ඒ නිසා ඒකට කියන්නේ අපි හලනවා කියලා. වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ જાති බෑ කියන කට්ටිය ඉන්නවනම් කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ බෑ. හැමදාම නෑ බෑ කියනවා. ඒගොල්ලෝ පොඩ ඈත් වෙච්චාම ඈත් වෙන්නේ එහෙම කියන්නේත් නෑ කියනවා මේ මේ අසවල් අසවල් වැඩ තියෙන නිසා අසවල් අසවල් දේවල් තියෙනවා කියලා ෂේප්මන්ට් එකක් දාගෙන ලොකු සංහස කියලා දීලා තියෙන්නේ. අඟවන්න එපා. හැබැයි ප්‍රයෝගයෙන් අයින් කරපන්. ඔක්කොම ඉන්න මේ ලෝකේ ඉන්න හරියක් මේක බෑ මේක නෑ මේක වැරදි කියන જાති මේ Taman ළඟ තියෙන ස්වයං ප්‍රභාව එහෙම නැත්නම් මේ මිනිස්යාගේ තියෙන උත්තරීතර භාවය manussත්ත්ව ප්‍රතිලාභයම දුර්ලභ වස්තුවක් බව පිළිගන්න කීයෙන් කී දෙනා දින්නේ ඒකල ඒකෙන් කීයෙන් කී දෙනාද ඉන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා යතිදං චත්තාරෝ සතිපට්ඨාන අපිට තියෙන එකම ගැලවුම හතර සතිපට්ඨානයි කියලා කවුද පිළිගන්නේ දැන් හෙට මේ වෙනකොට කොහෙද අපි ඉන්නේ සතිපට්ඨානේ මොන අටපට්ටමක ඉඳිද කියන්න බෑ 18 පට්ටමක ඉඳිද කියලා දන්නේ කියනවා යන්තම් ඔන්න මේ මල හොන්තු ඉවරයි ඔන්න ගෙදර ගියා. ඉතින් අර පරණ පත්‍ර ටිකත් අරගෙන ඇවිල්ලා තේ එකක් බීලා හොඳට තෙල් දාලා හදපියව රැයට කෑම මට බවුගේ ටිකේම හම්බුන්නේ නැහැ. ඒරියස් පිට කාලා පසපැත්ත උඩ තියාන බුදියන්න තමයි ආසාව තියෙන්නේ. ඒකල කියනවා බලන්නකෝ ගෙදර ගියාම සතිය කැඩෙනවනේ කියනවා. කැඩෙන්නේ නැතුව යප්පා. ඒ manussත්ව ප්‍රතිලාභයම දුර්ලභයි. ඒක මේ ක්ෂණ සම්පත්තිය. එහෙම නැත්නම් මේ සතිය ඒ ඒකායන මාර්ගය කියලා තියේදී කොහෙද සිංහල යන්නේ? ඇයි මේ? ඇසොන්දර තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ? මම් මුලා වූ එකේ කුසේ. අපි කාටද ඇඟිල්ල දික් කරන්නේ? Tamanට ඇඟිල්ල දික් කරගන්න. කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. එතකොට වෙන්නේ කාගෙත් නුගුණ පේනවා, මගෙත් නුගුණ පේනවා. නෑ මා තුලත් තියෙන ඒ සම්පූර්ණ ඒකට කියන්නේ potential and possibility කියලා. ඒ කියන විභව ශක්තිය මයි ළඟ තියෙනවා. ඒක මතු කරගන්න එක විතරයි තියෙන්නේ. මොකද manussත්ත්ව ප්‍රතිලාභේ ලැබීමම නිවන. සයම් පබා. ඒ කවුරුත් ඇවිල්ලා අපේ පහන පත්තු කරන්න ඕන කමක් නැහැ. ඒක දැනටමත් පත්තු වෙමින් තියෙන්නේ. නිතරම බලන්න තමන් ඉන්නේ ඉරියව්වේ හිත තියෙනවා නම් කවදාකවත් කෙලෙසයක් එනවද කියලා? මොනම කෙලෙසයකටත් එන්න බෑ. අර එක්කෙනෙක් ලියලා තිබුණා මගේ හිතට කෙලෙස එන්නේ සති බාහිර හිත සමාධියෙන් නැති සමාධියෙන් පාවිච්චි කරලා තියෙන භාවනාවෙන් තොර වෙච්චාම කියලා. ඉතින් ඒයි තොර කරන්නේ. එතකොට කියයි අම්මෝ කොහොමද දවස පුරාම සතිය පවත්න්නේ භාවනා කරන්නේ අමාරු කියලා. නමුත් කිව්වොත් සරුවචනාංශයේ කිම්මූලක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවායි කියලා. සබ්බේ සතාධිපතේ යා සබ්බේ ධම්ම කියලා උඹලා දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම සතියේ තියෙනවා කියලා බුදුහාමුදුරෝ කියනවා නම් අපිට පුළුවන් ද බෑ කියලා ඔප්පු කරන්න. ඒක පිළි අරගෙන හිතන්න අපි කොහේ හිටියා සතියේ ඉන්නේ. ඒක අගය කරන්න. ඒක අනුග්‍රහ කරන්න. සතිය නෑ කියලා දැනගත්තත් ඒක සතියනේ. අඩු ගන්න සතිය නැති බව දන්නවනේ. අන්න ඒකේ තියෙන මේ යහ ගුණය Taman ළඟ තියෙන මේ manussත්ව ප්‍රතිලාභය ඒ කියන්නේ මේ සතිය උප්පත්ති ලාභයක් බව කවුරුත් කියනකම් ඉන්න එපා. අම්මා මරුණත් ගෙට ගිනි ගත්තත් ඉස ගිනි ගත්තත් සතුටුමත් වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න එහෙම බෑ කියලා. මං කියන උත්සාහ කළ බලන්නේ කියලා කරන්න පුළුවන්. බැරි තැන් තියෙනවා වේදනට මානසික අසහන තිනකොට බෑ. ඒක පරීක්ෂා කරනත් හොඳම ක්‍රමය තමයි ඕන කලබලයක් කරනකොට සතිය පිටවන්න පුළුවන් නම් ওই කියන පිසින් පිස්සුවක් නැහැ. කිසිම මානසික අසහනයක් නැහැ. ඒක නිසා මේ සයම්පබහ කියන මේ Taman ළඟ තියෙන ගුණයක් ඇයි මේ බ්‍රහ්මයට සම්බන්ධ කරන්නේ? බුදුජානනාංශ කියලා තියෙන උඹ ළඟ තියෙනවා. ඔබ ඒ තනට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේක ඔසවා තියපන්. ඔසවා තිබ්බ ගමන් තමයි තේරෙන්න පුළුවන් කාගවත් ණයට ගන්නවක් ෆිනෑන්ස් සිස්ටම් එකට ගන්න දෙයක්වත් නැහැ. මේක ඇතුලේ ඒ තෙද තියෙනවා. හැබැයි මේ කණාමැදිරියෝ පෙන්නන ආලෝකයට යට වෙන්න එපා බුද්ධාලෝකයේ තියෙන තැනක. අර යමයා පෙන්නන මේ කෝලං වලට යට වෙන්න එපා. එහෙම නැත්නම් කියන මිච්ඡා විමුක්තිය වලට යට වෙන්න එපා. Taman ළඟ තියෙනක මතු කරලා ගන්න වෙන කිසිම ශාස්ත්‍රුන් වංශනමක් කියලා නැහැ. ඒකට ඔක්කොම කිව්වේ නොදන්න තැනක තියෙනවා මහා අතිරේක බලයක් අදාහගනින් ඇදහිල්ල තමයි ඔක්කොම තියෙන්නේ කියලා. බුදුරජාණන් කිව්වා ඇදහිල්ල අවශ්‍යයි. මේ ඇතුළත ප්‍රත්‍යක්ෂණය කරනකම් ප්‍රත්‍යක්ෂණය කරාට පස්සේ ඇදහිල්ලක් ඕනේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් හත් අවුරුද්දකින්. ඒ දේ කරන්නේ නැතුව දෙයයන් වැඳ වැඳ ඉඳලා යද යද ඉඳලා බය වෙලා පාච්චල් වෙලා අතේ යටට වැටිලා බත් බැලියෝ වෙලා යන්න ඕනෙකමක් නැහැ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන්ට. සින්න පැටව. ඉඳුල් කණ්ඩේ යන්න එපා. ඒක බුදුරජාණන්සේ පටන් ගන්නකොටම දීලා තියෙන්නේ යේකේච බුද්ධං සරණං ගතාසේනසේ නතේ ගමිච්ඡන්ති අපාය භූමින් කවුරු හරි බුදුන් සරණ ගියනම් කවදාවත් පිටිපස්සේ අපාය යන්නේ යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිච්ඡන්ති අපාය භූ අපි කොච්චර වෙලාවද බුදුන් අදහන කොච්චර වෙලාවද එක එක නදහනවද මිච්ඡා විමුක්ති අදහනවද ඒක තියා බලනකොට හේළුවෙන් ඉන්නේ අපිට සීල ආරක්ෂාව, සමාධි ආරක්ෂාව, ප්‍රඥා ආරක්ෂාව නැහැ. අඩු බැරි වුණාට කමක් නැහැ. එච්චරයි අපිට කරන්න තියෙන. අපිට නෙවෙයි මට. කවුරුත් ඔක් කරලා දෙන්නේ නැහැ. කියලා මේ මිච්ඡා සමාධි වලට මේ රෝල් ගෝල්ඩ් වලට නැත්නම් රත්තරන් කියලා මේ මේ මේ මැණික් කියලා විකුණන මේ තිරුවාණ ගල් වලට රැවටෙන්න එපා බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා මිච්ඡා මිච්ඡා විමුක්තියකට යන්න ඕන කමක් නැහැ. උරගා බලපු කෙනෙකුට. ඒක නිසා ඒ ඒ ਸਰව ප්‍රභා ගතිය, භ්‍රම ගතිය වෙන අවිනාශී. එහෙම නැත්නම් ඒක සදාකාලිකයි කියලා කියනවා. ඒක විනාශ කරන්න බෑ. ඒ පොතෝ බලයක් ඒ භ්‍රමට තියෙන්නේ. ඒක විනාශ කරන්න බෑ කියලා. ඕන කෙනකින් අහන්න භාවනා කරනකොට යම් වෙලාවක දැක්කනම් මම මැරිලා නැහැ කියන එක සාක්ෂාත් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියන එක. මට නිින්ද ගිහිල්ලා නැහැ කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියන එක. මට සීමුර්ජා වෙලා නැහැ කියලා හතර ඉදිවෙම ඔක තියාගෙන ඉන්න පුළුවන්. ඒක අවිනාශී. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඊ ගතිය ඕනේ ඉරියව්වක පවත්වන්න පුළුවන්. නින්දට පෙරත් පුළුවන්, නින්දට පස්සෙත් පුළුවන්, කැමරට පෙරත් පුළුවන්, කැමරට පස්සෙත් පුළුවන්, සීතලට ඉස්සෙල්ලත් පුළුවන්, සීතලට පස්සෙත් පුළුවන්, ලෙඩ වෙන්න ඉස්සෙල්ලත් පුළුවන්, ලෙඩ වුණාට පස්සෙත් පුළුවන්. ඒක බ්‍රහ්ම නෙවෙයිනේ. ඒකට ඕනනම් බ්‍රහ්ම කියන්න බ්‍රහ්ම කතාවක් නැහැ. මම මැරිලා නැති බව ඕන කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අර කිරි යහම විතරක් අර මැරුණා වෙන්නේ නැති කියලා කතාවක් තියෙනවා. සීතලයි කකුල් දෙකයි ඔළුවයි සීතල වෙච්චාම මැරුණායි කියලා ඌ කතාවක් අරද ඌට කවුද කියලා. ඉතින් ඌ ගෑනිට එහෙම කියන යකෝ කිරි යහම මැරිලා අඬ පියව යකෝ කියලා කියන. මේ කිරි යහමයි කියන්නේ. මොකද ඔළුව සීතල ඌගේ. ඊ හත්පන කතාවක් අපි ළඟත් තියෙනවා. තමම් මැරිලා නැති බව තේරුම් ගන්න ඕකට වෙන උපකරණ ආවුද ඕනේද? සමීකරණ ඕනේද? ඕක නෙමේ අප්‍රමාදේ කියන්නේ. මම මැරිලා නැහැ. මම හීනෙන් දොඩුණොත් නෙමෙයි. අවදී තියෙනවා. සීමුර්ධය වෙලත් නැහැ. ඔන්න ඕක දන්නවා ඒක අවිනාශී. ඉරියව්ව වෙනස් වෙන්නේ කාලයට වෙනස් වෙන්නේ නැහැ, දේශයට වෙනස් වෙන්නේ නැහැ. නිල්ලම ඉන්නකොට එක දවසක් මන්ට හිතුණා මං කවදද ඉස්සල්ලාම ලුණු කෑල්ලක් අටේ තියාගත්තේ කියලා. ලුණු රස එතකොට 36 අවුරුදු 36 වයස. ලුණු කැටයක් තිබ්බා ඒ වෙලාවෙත් කයි. එතකොට මම බැලුවා මේ ලුණු රසෙයි වයසට යෑමක් තියෙනවද කියලා. ලුණු රසයේ ගැහණු පිටින් ભેදයක් තියෙනවද කියලා. ලුණු රසයේ මේක නැහැ. කවුරු දිවදික් කළා ලුණු කෑල්ලක් කටේ තිබ්බත් ලුණු. ඕක ගෑනු ලුණු රස, වයසක ලුණු රස නැහැ. අවිනාශී. ඒ වගේ මැරෙලා නැති බව තේරුම් ගන්න එක අවිනාශී. ඕකට බ්‍රහ්ම පදාර්ථයක් දාන්න ඕන ගමන් නැහැ. නමුත් මේක අවිනාශී බව පෙන්නලා සදාකාලික බව පෙන්නගෙන ඒක ඒක දෙවියෙක්. එහෙම නැත්නම් ඒක ආත්මීය ගතියක් තියෙන්නේ. බුදුරජාණන්සේගේ ආත්මේ ගලවලා පැහැදිලිව පෙන්ලා දෙන මෙන්න මේ මේ ගති Tamanට දැනගන්න පුළුවන්. ඒ වගේ නෑ ඔය ගුඩ බලයක්. ඒ වගේ නෑ ඔය කියන විදිහේ ආත්මීය සංකල්පයක් ඒ නිසා භාවනා කරනකොට ඌ ආත්මීය සංකල්පේ ඔළුවට දාන්න හදනවා මේක මගේ මේක මම මේක මගේ ආත්මය කරලා කරුණා කරලාන්නේ කහට ටික අර කච්චල් ටික අයින් කරලා අත්දකින්ද අත්දකින්නට ඒ විමුක්තිය ඒක කාටවත් අයින් කරන්න බෑ ඒක ඕන වෙලාවක ඕන තැනක් ගන්න පුළුවන් බුදු කෙනෙක් තමයි කල්ප ගානකට පස්සේ ඇවිල්ලා මේක ඉස්මතු කරලා පෙන්නන්නේ බුදුහාමුදුරු ඉස්මතු කරලා පෙන්නුවත් නැතත් මේ ශක්තිය තියෙනවා. මේ ඉස්මතු කරලා පෙන්ලද්දිත් බුදුහාමුදුරු ගැන අපි කොච්චර සැකෙන්ද බලන්නේ කියලා බලන්න. බුද්ධ උත්පාද කාලෙක ඉඳගෙනත් ඒසොට අපි අනික් කාලවල කොච්චරක් මිච්ඡා විමුක්ති જાති ඇද්ද? ඒව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මහ බෝසතන් වහන්සේ විදිහට දැකලා දැකලානේ මේ ඇවිල්ලා මේ ඔක්කොම කිං කුසල ගවේෂී නෑ කිං සත්‍ය ගවේෂී නෑ මේ ඔක්කොම භවයේ ඇතුලේ කරන මායාවක් බව තේරුම් අරගෙන ඒගොල්ලන්ට යන් පාර කිව්වේ. ඒ පෙන්නන කොටත් අපිට මේ පෙන්නන සදාකාලික බව, අවිනාශී බව, භ්‍රම පදාර්ථයක්ද? එහෙම නැත්නම් මට අත්දකින්න පුළුවන්ද කියන එකට එක ක්‍රමයක් බුදුහාම කියලා දුන්නේ. මේක නැවත නැවත අත්දකින්න. ඒකට කිව්වේ ඒකට කිව්වේ අනුපස්සන. නැවත නැවත බලන්න. අනු අනුව බලන්න. මේකේ තියෙනවද මට ලැබෙන මේ මය තුළම ප්‍රභාවක් තියෙනවා. මයි ළඟම විනාශ වෙන්නේ නැති ගතිය තියෙනවා. මේක මේ නැවත නැවත බලන්න පුළුවන්. මම නැති බව මට කොයි වෙලාවෙ වුණත් පරීක්ෂා කරන්න බැරිද? නිදා ගන්න ගියාමත් බත් කන කොටත් මූද කිල්ල ඉන්න කොටත් මැරෙලා නැති බව බලන්න පුළුවන් ගතිය. ඉතින් ඒක මේ භාවනාවේදීම කරන එකක් නෙවෙයි නමුත් භාවනාව අනුව යන අනුමාන ඥානයක්. හැම වෙලාවෙම පරීක්ෂා කරලා බලන්න. ඒතර පේනවා මේක ඇතුළේ තියෙන ඒ නිවනක තියෙන ශක්තිය යටකරන්න බැරි විදිහට මනුස්සයා තුළ තියෙනවා. මනුස්සයා එක නෑ කියනවා බෑ කියනවා. ඒ යාගේ තකතිරුකම නිසා. යාගේ පෘ탁ජනකම නිසා. නමුත් මේකේ හැකියාව තියෙනවා. නිවන් දැකීමේ බීජය තියෙනවා. ඒක නිසා ඒ සදාකාලික බව අපි අපි කියනෝනේ මේ ආත්මෙන් ආත්මෙට අපි යනවා කතාවක් පුනරුත්පත්ති. ඉතින් ඒකේ චර්ිත ලක්ෂණ වගේක් යනවනේ. අපි එනකොට මේ පොඩි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපිට තියෙන එක ලිහලා ඒ සදාකාලික වෙන්න තියෙන ඔක්කොම අයින් කරලා දාලා විඥාණයට ඒ වගේ පදනම පිට ගන්න බැරි විදියට සකස් කරලා දුන්නාට පස්සේ අපිට තේරුම් අරගන්න පුළුවන් සදාකාලිකයි කියලා જાතියක් තියෙනවා මේ සදාකාලික කියන එක අනිවාර්යෙන් භ්‍රම පදාර්ථයත් එක්ක බැඳිලා තියෙනවා. කවදාකවත් නිවන් දකින්න බෑ එහෙමනම්. බුදුන් වහන්සේ පෙන්නනවා ඒ සදාකාලික බව පවා අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ සදා කාලික බවට බැඳෙන්න එපා. එතකොට උච්ඡේදවාදයට බැඳෙන්නත් එපා. ওই දෙකට බැඳෙන්නේ නැතුව යනකොට භ්‍රක්‍මවාදී කෙනෙකුට එතන සපේලා උත්තරයක් දී ගන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සදාකාලික හැම ආගමක්ම සදාකාලික වාදේ තියෙනවා. බුද්ධ ආගම සදාකාලික වාදේ තියෙනවා. ඒගොල්ලන් අමාරුයි ඒ පැවැත්ම නතර වෙනවයි කියන එකට උදව් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ පැවැත්ම තමයි. බුද්ධ ආගමේ. බුද්ධ ධර්මයේ පෙන්ලා දෙනවා. උන් ඕකට අභියෝග කරන එක තමයි බුද්ධ ධර්මයේ කරන්නේ. නැවැත්ම බලපං. ඒකටයි Nirodhe කියලා කියන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ පැවැත්ම හට ගැනීම නෙවෙයි. නැවැත්ම නතර වීම. ආ නිදාට මාරු වෙච්ච එක මම පේනවා. මෙතෙක් කල් අපි මේ සදාකාලිකයි කියන ගියේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක එහෙම සදාකාලික ගතියක් නෑ. ඕනේ නම් සදාකාලිකයි කෝ සදාකාලිකයි සදාකාලික නැහැ කිව්වොත් ඒකයි මේ දෙකටම යන්නේ මෝඩකම නිසා එහෙම පවතින දෙවියෙක් අපිට අනුකම්පා කරන දෙවියෙක් ඇත්තේ නැහැ මේකේ තියෙන්නේ ධර්මතා මේකේ තියෙන්නේ පටිච්ච සමුපාදේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි නිවන් දැක්කත් පටිච්ච සමුපාදේ නිවන් නොදැක්කත් පටිච්ච සමුපාදේ ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්මතාවයක් අනුව ඒක තේරුම් ගත්තොත් මේක පටිච්ච සමුපාදේ කියලා අපිට ඒ ඒ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන්. නමුත් නිවන් දැකලා නැති අයට විතරයි පටිච්චසමුපාදේ කියලා එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට පටිච්චසමුපාදේ තියෙනවා. ඉතින් එතකොට කියනවා මේ බ්‍රහ්ම පදාර්ථය තන්නේ කර ඥානයක් කියලා. ඥානි කියන නම දානවා. එතකොට මේ භාවනා කරගෙන කරගෙන යනකොට විපස්සනා ඥාන පහළ වෙනකොට හුඟ දෙනෙක් ඒක මේ බ්‍රහ්මයාගේ ගතියක් කියලා හිතනවා. නෑ මේ අපි මෝඩයා gederi ඉරපු සිමයියා තමයි ওই නිවන් දකින්නේ. අපි මෝඩයෝ තමයි පටන් ගන්නකොට. නමුත් එන්නේ එන්නේ එන්නේ අපි ඥානීය මට්ටමට එනකොට අපිට මේ දෙයියෙක් ඉස්සරහා තියාගන්න ඕන කමක් නැහැ. මොකද අපිට දිලිසෙන බුදුහාමුදුරු ඉන්නවා. අපි ආපු ප්‍රතිපදාව තියෙනවා. අපි ආපු සීල සමාධි ප්‍රඥා ඉන්නවා අපිට සාක්කියට. අපි හදිසිය ගිහිල්ලා ඩක්ගාල නිවන් දැක්ක නෙමෙයි. ඉතින් ඒක නිසා අද තියෙන මිච්ඡා විමුක්ති බුද්ධ ආගම ඇතුළෙත් අද තියෙනවා. බුද්ධ ආගමේ පිටේ ඉදක් තිබුණා. සරුවචනස ඉන්නකොටම සත්‍යාස්රූරු හිටියා. ඒ ඔක්කොමලා කිව්වා අපි සරුවඥයි කියලා කවදාකවත් බුදුහාමුදුරේ ඒගොල්ලොත් එක රණ්ඩු කරන්න ගියේ නැහැ. ඉතින් ඒ තරම බුදුරජාණන් වහන්සේගේ කාරණා ඉතින් අනිත් ඔක්කොම මකන්න එපායි. මම කිව්වේ නෑ. මකන්න ඕන ගමක් නෑ. හැමදාම මේ වගේ කවුරු හරි මේ මිනිස්සු රවට්ටන જાතියක් ඉන්න හැබැයි රැවටෙන්නේ චපල හිත තියෙන කෙනා විතරයි. ෂට හිත තියෙන කෙනා විතරයි. හැබැයි පටන් අරගන්න චපල හිත ප්‍රශ්නයක් නෑ. ෂටහිත ප්‍රඥාවක් නැහැ. ඇති හැටිය දැකීම. යථා භූත ඥාන දර්ශනේ Tamanට ලැබෙන හැම අත්දැකීම නැවත නැවත කරලා බැලුවොත් එයාට මේ තව කවුරු ඇවිල්ලා සාතික දෙනකන් ඉන්න ඕන කමක් නැත්තේ නෑ. බාහිර ඒජන්ත කෙනෙක් දෙවි කෙනෙක් අවශ්‍ය නෑ. පටන් ගන්නකොට අවශ්‍යයි. ඉස්සරහට යනකොට ලැබෙන ඒ ඒ නිදහතර තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒ නිසා තබන තබන පියවරක් පාසා ගත කරන ගත කරන චිත්තක්ෂණයක් පාසා සති මාත්‍රයක් පාසා විමුක්තිය තේරෙනවා. ඒකයි වෙනම තොග බිස්නස් නැහැ. Tamanට තේරෙනවා නම් ගත කරන හැම සති චිත්තක්ෂණයකම මෙතන තියෙනවා තදංග නිබ්බුතියක්. ඔබට තියෙන්නේ සති චිත්තක්ෂණ හැකිතාක් වැඩි කරන යනකොට ටික ටික ටික Tamanට තේරෙයි. ඒකට එහෙම යෙදිලා කටයුතු කරනකොට ක්‍රමසහවිදි තේරෙනවා. ඒකට යන කල්යාණ මිත්‍රෝ ලැබෙනවා. ඒකට අදාළ ධර්ම ලැබෙන්න පටන් අර ගන්නවා. ඉන් එහාට මැජික් එකක් මේකේ නැහැ. බුදුම ස්වාමීන් වහන්සේ කියනවා මේකේ එකට එක උත්තර තියෙන්නේ. සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම නිවනට කිට්ට වෙනවා. එහෙම නැතු ඒකට 10ක ප්‍රතිලාභත් නැහැ. සතිමත් වෙන එකම චිත්තක්ෂණයක් අහ කැන්නේත් නැහැ. මල් මානයකට මල් ලැබුණා වගේ සිරිපාදයට පිටත් වෙන්න යන්න ඕනේ කියලා තියෙන පියවරක් පාස අපි පද්මෙන්ට ලං වෙනවා. ඒක හොඳට මතක තියාගෙන ඉන්න මේ අරය මෙයා නිසා මට සතිමත් වෙන්න බෑ කියලා කියනවනම් ඒක ඉතින් තකතිරුකම තමයි. ඒ නිසා ඒ චිත්තක්ෂණයේ සතිමත් ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන ඒ නිබ්බුතියට විමුක්තියට ලොකු සංසය දාපු ලස්සන වචෙන් තමයි සාසන සම්පatti. සාසන සම්පatti උපයන්න. අපි දන්නවා ඒක උපයන්න ඕන ක්‍රමයේ දන්නවා උපයහම වෙන උපේලාද නැද්ද කියලා දැනගන්න දන්නවා. ඔය කායෙන්වත් යැපෙන්න එපා. ඒ සාසන සම්පත්තියට අපි කටයුතු කරනකොට අපිට ලැබෙන ලාභය තමයි ධර්ම ආරක්ෂාව. ලෝකෙට ලැබෙන ලාභය තමයි ආදර්ශවත් මිනිස්සෙක් ඉන්නවයි කියන්නේ. මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශේ. ඒ නිසා අපි මේ කොහොමඩත් ගත කරන ජීවිතේ අර Tamanට ලැබෙන ඒ සාසන සම්පත්තිය හරහා ලැබෙන ධාර්මික අරසාවත් ලබන අතරේ මරුණට පස්සෙත් මරුණට පස්සෙත් මිනිසු කියාවි අයි මේ මනුස්සයා නිකන් ওই විහිළු මොකුත් නැහැ කරන්නේ ඒක විතරයි කියලා ඒ සාසන මල් මාලාවට මලක් වෙයි. ඒ සියලු දිනාටම ඒ වගේ ශක්තියක් ඇතිවීම පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි